ඉතින් මේ සඳහා මොන සූත්‍රයක් මොන මාතෘකාවක් මුල් කරගනිමුද කියන සාකච්ඡාවේදී මේ පැත්තෙම තමයි මේ යෝජනාව ආවේ මේ සබ්බාසව සූත්‍රය මුල් කරගනිමු කියලා. ඉතින් මේ සූත්‍රය සඳහන් වෙන්නේ සරුවච්චන් වහන්සේගේ ත්‍රිපිටක උගන්වීම් වල සූත්‍ර පිටකයේ ඒ සූත්‍ර පිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකාය පොතේ දෙවෙනියට සඳහන් වෙන්නේ මේ සූත්‍රය. මේක ඒ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන 152ක් වන සූත්‍ර අතර ගැඹුරු සූත්‍රයක් වශයෙන් ඒවා හදාරන නැත්තංගෙත් භාවනා කරන නැත්තංගෙත් කාගෙත් වගේ පොදු මතයක් තියෙනවා. ඒ මොකද මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ආසව කියන සබ්බාසව කියන වචනේ සබ්බ ආසව කියලා එක හැදිලා තියෙන්නේ මේ ආසව කියන වචනය බුදුචාන් වහන්සේ ඉගැන්වීම වල බොහෝම ගැඹුරක් සඳහන් කරන දෙයක්. ඒ ආසව කියන මට්ටමට ධර්මපත් වෙනකොට ඒක හොඳක් නරකක් දෙකක් නෑ මූල ධර්මයකටපත් වෙලා තියෙන්නේ. ඒක අර දෙකට වෙන් වෙච්ච හොඳ නරක හරි වැරදි සාධාරණ සාධාරණ කියන දේවල් කපාගෙන ධර්මතා වශයෙන් බලන මට්ටමට දියුණු කරපු හිතකට මේක මේ විදියට හොඳ නරක වශයෙන් නොබෙදී හරි වැරදි වශයෙන් නොබෙදී දෙකක් නැතුව ඒකෝ වශයෙන් පවතුන නමුත් දැනගෙන හිටියේ නැත්නම් Tamange අවාසිත ඉන්න බවත් එයා දැනගෙන අඳුනාගෙන කටයුතු කළොත් ඒක තමන්ට කීකරු කර ගන්න පුළුවන් බවත් තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ තේරුම් ගැනීම සඳහා මූල ධර්මයේ වශයෙන්මුත් එහෙම නැත්නම් සුතමේ ඥාන වශයෙන්මුත් යම් ප්‍රමාණයකට යන්න බෑයි කියලා කියන්න බෑ. නමුත් එහෙම ගියාට වැඩිය ඒ ආසව වගේ ධර්ම, අනුසය වගේ ධර්ම ඉගෙන ගන්න නම් ඊට උඩින් තියෙන පරිඋත්ථාන වීතික්‍රම වශයෙන් තියෙන කෙලෙස් ධර්ම පිළිබඳව චින්තාමේ වශයෙන් හෝ එහෙම නැත්නම් ණය විපස්සනා ක්‍රමයට හෝ තර්ක ඥාන වශයෙන් හෝ අවබෝධයක් අවශ්‍යයි. ඒ පරිඋත් ทาน කෙලෙස් එහෙම නැත්නම් වීතික්‍රම කෙලෙස් කියනෙවුවා ලෝකයේ හරි වැරදි වලට බෙදිච්ච දෙකට කැඩිච්ච ධර්ම කොටස් නිසා ව්‍යාකරණයකට දාන්න පුළුවන්. ඒ වගේම sannivedanaya කරන්න පුළුවන්. කෙනෙකුට මෙහෙමයි මෙහෙමයි කියලා පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් ඒ තුලින් ඒ ඇඳ අරගත්ත ඇඳගත්ත තීක්ෂණ ඥානය තුලින් සියුම් භාවය තුලින් ප්‍රණීත භාවයෙන් තුලින් තමයි මේ ආශ්‍රව ධර්ම වලට අපිට ලං වෙන්න පුළුවන්. ආශ්‍රව කියන පදේ සංස්කෘත පදයක් ආශ්‍රව කියන එක pāli පදේ. ඉතින් සිංහල මිශ්‍ර සිංහලයේ අපි ආශ්‍රව ආශව කියන මේ පද දෙකම දකින්න හම්බ වෙනවා. සබ්බාසව කියනකොට එතන තියෙන්නේ pāli වචනේ ආසව කියන එකයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ ආශ්‍රව ධර්ම කැපෙන්නේ එහෙම නැත්නම් ප්‍රායෝගික වශයෙන් ගත්තොත් අර වගේ මූල ධර්ම වශයෙන් නෙවෙයි, චින්තාමේ වශයෙන් නෙවෙයි ප්‍රායෝගික වශයෙන් ගත්තොත් ඒක අදාළ වෙන්නේ අනිවාර්යයෙන්ම සීල ශික්ෂාවට නෙවෙයි සමාධි ශික්ෂාවට නෙවෙයි ප්‍රඥා ශික්ෂාවට. ඉතින් ඒක නිසා සීලයෙන් හොඳට ආරසාවක් ඇති කරගෙන කීකරු කරගෙන සමාධියෙන් හිත ආණ්ඩුමට්ටු කරගෙන ආම්බම් කරගත්තට පස්සේ තමයි කෙනෙකුට මේ විපස්සනා වශයෙන් තාම හරිවැරදි වශයෙන්වත් නොබැදිච්ච එකක් වශයෙන් පවතින මේ ආසව ධර්ම අනුශේ ධර්ම ගැන හදාර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ආසව පිළිබඳ හෝ අනුශේ පිළිබඳ හෝ සරුවච්චන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් జగතේ පෘථග්ජන ලෝකේ නැහැ. මොකද පෘථග්ජන ලෝකේ ප්‍රශ්න තියෙන්නේ වීතික්‍රම කෙලෙස් සම්බන්ධව, ඒ කියන්නේ කායික දුස්චරිත, වචී දුස්චරිත පිළිබඳව. නමුත් කියන්නේ එහෙමවත් බෑ සමහර ගිහියැත්තෝ ඒ වීතික්‍රම කෙලෙස් සම්බන්ධව තියෙන සීල ශික්ෂාව පිළි අරගෙන යම් ප්‍රමාණයකට තමන්ගේ හිත සංවර කරගෙන ඉන් එහාට තියෙන සමාධි ශික්ෂා වශයෙන් අර පරිඋත්තාන කෙලස් පිළිබඳවත් කීකරු නොකර ගන්නවාමත් නොවේ. නමුත් මේ පරිඋත්තාන කෙලස් සමත ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් කීකරු කරගෙන එවැනි தත්වයක් ගිහිගෙවල් වල ඉඳීමේ රකින්නවා කියන එක එච්චර ලේසි නෑ. බෑ කියන එකක අදහස් වෙන්නේ නෑ රකින්න කමාරු. ඉතින් ඒ නිසායි මේ භාවනාවට කැමති මේ වගේ පරිේශන පිළිබඳව ඉදිරියට යන්න කැමති ඇත්තෝ මේ වගේ විශාල කාලයක් ධනයක් ශ්‍රමයක් වැය කරලා මේ වගේ විවේක ස්ථාන හොයාගන්න. ඒ විවේක ස්ථාන හොයාගත්තාම අපිට මුල ඉඳලාම අර තියෙන සීල ශික්ෂාවේ දැඩි කිරීමක් එහෙම නැත්නම් අදි සීලයට යන්න වෙනවා. සීලය පිළිබඳව වෙනකට වඩා හික්මිච්ච සීතල වෙච්ච හාන්වර වෙච්ච ගතියකට එන්න වෙනවා. දෙක තමයි ඒ ආසව ධර්ම, අනුශේ ධර්ම වගේ දේවල් දැනගැනීම සඳහා හිත ආම්බම් කරගන්න වෙනවා. කීකරු කරගන්න වෙනවා. සමතේකටපත් කරගන්න වෙනවා. අන්නේ සමතේකටපත් කරාට පස්සේ ඊට යටින් තියෙන තට්ටුවේ මේ ආසව ධර්ම, අනුශේ ධර්ම පිළිබඳව ප්‍රශ්නයක් ඇහිීම පවා අර වගේ මට්ටම් දෙක තුනක් කපාගත්ත කෙනෙකුට දුෂ්කරයි මොකද ඒක සාමාන්‍යයෙන් තර්ක මනසට කෙලසිච්ච හිතකට ගෝචර වෙන්නේ නැහැ. ඇත්තට මේ ආශය අනුසය කියන්නේ චිත්ත tattwa තමයි. ඒ හිතේම පවතින යම් යම් කෙලස් ස්වභාව. නමුත් ඒවා ඉතාමත්ම ගැඹුරු තියෙන නිසා අනිත් එක හොඳට මතක තියාගන්න බොහෝ විට වංචනික නිසා දෙපිට කාට්ටු වැඩ කරන නිසා අපේ මේ කෙලසිච්ච හිත මමයේ කියා ගන්න හිත මම මාගේ මම මාගේ මගේ ආත්මය කියා ගන්න හිත කවදාකවත් ඒ තමන්ගෙම නොදැන රකින්න මේ වංචනික ධර්ම හෙලි වෙන ප්‍රශ්න නොයන විදියටයි කටයුතු කරන්නේ. ඒකේ හිතලා කරන එකක් නෙවෙයි. මම මේ කාටවත් දොස් කියනෝ නෙවෙයි. ඉතින් ඒ නිසා ආසව ධර්ම සහ අනුසේ ධර්ම පිළිබඳව බුදු කෙනෙකුගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ගතියක් එනවා අඩුයි මේ පෘථග්ජනියෙකුට. ඒ නිසාම දෝ මෙතනදී සරුවච්චන් වහන්සේ විසින්ම යෝජනා කරනවා සබ්බාසව පරියායන් ගෝභික්කවේ දේශිෂාමි මහණි තොපට මම ඒ සියලු ආශ්‍රමයන් පිළිබඳ පරියාය කතා විස්තර කතාව අද මම දේශනා කරනවා කියන්නේ. තං සාදුකං සුනෝත මේ මනාකොට අසව්. මනසිකරෝත සිහිය තබා ගනියු. සිහි කරව. කියලා බොහෝමත්ම බරපතල විදිහේ හඳුන්වා දීමක් දෙනවා. මේ විදිහට සරුවඥාන්සේගේ දේශනා විලාස රාශියක් තියෙනවා. සමහරලාට ප්‍රශ්නයක් මතුවෙච්ච නිසා, සමහරලාවට සංසිද්ධියකට මුහුණ දීපු නිසා, නමුත් සමහර විටක මේ වගේ ගැඹුරු මාතෘකා මතු කර ගන්න ඕන ඡාම සරුවඥාන්සේ විසින්ම සංඝයා විවේකයට එන වෙලාව බලලා ආමන්ත්‍රණය කරලා මෙන්න මේ මාතෘකාවක් මේ ශාසනය ගැන සලකලා මේවා කියලා දෙන්න ඕනේ. ඒ නිසා මේක බුද්ධිලික වැඩක් කරගන්න එපා. මේවා කටපාඩම් කරගන්න, මේවා හොඳට හදාරන්න, මේවා භාවනා කරන් අනිකතන කියලා දෙන්න කියන අදහසින් වගේ මේ ගැඹුරු මාතෘකා මතු ඒ මතු කරන මාතෘකාව පිළිබඳ දේශනාවලට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න කියලා. සමහර ප්‍රසාද වචන වහන්සේ ප්‍රශ්නයක් අහනවා පිළිසකින්. මේ දන්නවද මේක කියලා. ඒකෙන් අදහස් කරන්නේ පිළිස දැනගෙන උත්තර දෙනවයි කියන එක. මේ මාතෘකාට අවධානය යොමු කර ගැනීම සඳහා ඇති කරන ප්‍රශ්න. මෙතනදී එහෙම කත්තු කම්මිතාවකුත් නැහැ. ඍජුවම කෙලින්ම මතක් කරනවා සබ්බාසෝ පරියායං වෝ භික්කවේ දේශිසාමි. මානි මම තොපට සියලු ආශ්‍රව ධර්ම පිළිබඳව විස්තර කතාවයි අද මම මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මනාකොට අසන්න මනාකොට මෙනෙහි කිරීම කරන්නයි කියලා. එතකොට මේ චදී පැදී සිටියා වූ සංඝයාද ධර්ම ගෞරවයෙන් යුක්තව සරුවචන්නාංශයට ඒවම් බන්තේ එහෙමයි ස්වාමින් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිළිවදන් අස්සවනවා. <clears throat> අපි අර ඉස්සර ගංගේවල් වල බණ කියනකොට එහෙයි හාඳුන්නේ කියන්නේ කෙනෙක් ඉන්නේ එහෙයියි කියලා. ඒ ඒකෙන් ආපු කත මේ මේකෙන් ආපු එකක් තමයි. ඒ දේශකයන් වහන්සේගේ ඉදිරිපත් කිරීමට ධර්ම ගෞරවයේ අත්‍ත්‍යා ධර්මගාමී යුක්තව නිතරම ඒක අවදී මම මේ අහගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ කියන වගේ එහෙයි ස්වාමීන් වහන්සේ කියන. ඒ ඇවිල්ලා තියෙන්නේ මේ වගේ සූත්‍රවල හොඳට පේන්න තියෙනවා සරුවචනාංශය අර වගේ අවධානය ඉල්ලනකොට සංඝයා වහන්සේ නමක් සංඝයා වහන්සේලා එවම් බන්තේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා කියනවා. එතකොට තමයි බුදුරජාණන් කියන්නේ මනාවට අසන්ඩ සීතපා ගන්නයි කියලා. එතකොට ඒ විදිහට මාත්‍රුකාවට හිතගත යොමු කරගෙන ධර්ම කෞරවේ පිහිටුවගතට පස්සේ සර්වචනාංශ කියනවා ඥානතෝ අහම්බික වේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ නො අපස්සතෝ මාන්නේ මේ ආශ්‍රව ධර්ම ගැන කතා කරනකොට ඒක දකින්න කෙනාට ඒක දන්න කෙනාට ඒ ආශ්‍රවයන් ගෙවා දැමීමක් කරන්න පුළුවන් බව මට පේනවා මම දන්නවා මම කියනවා කවදාකවත් ඒක නොදැක්ක කවදාකවත් ඒක නොදන්න කෙනෙකුට කවදාකවත් ඒකින් තොර වීමක් ගෙවම් කර දැමීමක් කරන්න බෑ ඒ නිසා මේ ආශ්‍රව ධර්ම අනුශේධ ධර්ම වගේ දේවල් එක බලනකොට ඒක ඒ ඇති හැටියෙන් දැකීමම අත්‍යවශ්‍ය අංගයක් සමහර විටක ඒකම උත්තරෙත් වෙනවා. උත්තරේ උනත් නැතත් ඒක ඇති හැටියෙන් දැකීමෙන් තමයි මේ වැඩේට ගැඹුරටම අත දාගන්න පුළුවන්. ඒ නිසා මේ ඥානතෝ හම්බෙක්ක වේ පස්සතෝ ආසවාණං khයන් වදාමි. මානින් මම දන්නා වූත් දක්නා වූත් කෙනාට මේ ආශ්‍රයන්ගේ ප්‍රහාණය ගැන කතා කරනවා නො අජානතෝ නො අපස්සතෝ. ඒක නොදන්නා නොදක්නා කෙනාට කවදාකවත් ඒක වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා කියන්නේ. ඉතින් ඒ කියන්නේ සරුවචනාංශයේ මේ දර්ශනයකට යහ දැක්මකට අපි කියන සම්‍යක් දෘෂ්ටියකටයි මේ ආරාධනා කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මට එහෙම දකින්න බෑ මට එහෙම දන්නේ නෑ කියන හීනමානකින් හෝ තමන් පිළිබඳ අව탁සීරෝකේ ඉන්නවනම් ඒ කෙනාට හරි අමාරුයි මේ ආශවානුසය වගේ ධර්ම දැක බලා ගන්න. ඒකට විශාල පෞරුෂත්වයක් ඕනේ. ඒකට විශාල ඒ සූදානමක් ඕන. අභියෝගයකට මුහුණ දෙන ගතියක් ඕන. ඉතින් අපි ඒ සඳහා කියනවා මේ ලෝකයේ යම් යම් දේවල් වලට දක්ෂ ඇත්තන්ට අපි සූරයයි කියලා කියනවා. ඒ සූර පදක්කම් අපි දෙනවා. ඒ ඒ යම් කිසි කෙනෙකුට තියෙනා වූ ඒ සූර ගතිය සමාජයකට ජන විඥානයකට සමූහයකට ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන අවස්ථාවට අපි ආට වීරයයි කියලා කියනවා. ඒ වීර ලක්ෂණය පෙන්වනවා. එතකොට ඒ සූර වීර தත්ත්වේ පහු කළා ධීර කියලා தත්ත්වයක් ශාසනය හඳුන්වා දීලා තිනවා. ඒ කටයුතු කළත් Tamangeත් අභිවෘද්ධියට සූරකම් පාමින් අනුන්ගේ කටයුතු සඳහාත් වීරත්ව ඉදිරිපත් කරාට Tamanගේ අභිවෘද්ධිය කෙලස ගන්න නැතුව Tamanගේ පරමාර්ථය පාව දෙන්නේ නැතුව මේ බොහෝ දෙනාගේ වැඩ පිණිස යන කෙනාට ධීරයයි කියලා කියනවා. ඉතින් මේ වගේ ආශ්‍රව ධර්ම දකින්නේ ආශ්‍රව ධර්ම දන්නේ දැනගන්න උත්සාහ කරන්නේ සූරයෝ නෙවෙයි වීරයෝ නෙවෙයි ධීරයෝ. එනිසා ඒ සූර වීර ගති පව කරන ධීරත්වයටපත් වෙනකොට තමයි මේ ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් එතකොට අද දැන් මේ ලංකාවේ බුද්ධ ආගම එහෙම නැත්නම් මේ වගේ තැනක ඕ ලෝක බුද්ධහම ගත්තාම හුඟ වෙලාවකට මූලික අවශ්‍යතාවය වෙන්නේ මේ වගේ ගැඹුරක් කියලා දීම නෙවෙයි ඒකට ප්‍රවිෂ්ඨය ආරම්භය ආධුනිකයෙකුට අවශ්‍ය දේ කියලා දෙන එක තමයි. ඉතින් ඒක වුණත් ඒකට වුණත් ඇත්තරම් ගුරුවරයෝ නැහැ ඇත්තරම් ස්ථාන නැහැ ඇත්තරම් වෙලා නැහැ කිය ඉන්නකොට මේ වගේ ගැඹුරකට යනවා ගැඹුරක් කතා කරනවා කිව්වහම බොහෝ දෙනෙක් ඒක සමහරවිට විවේචනකට ලක් කරනවා. ඇයි එහෙම මේ ආධුනික தত্ত্ব පන්නගෙන මේ නැදහත් தত্ত্ব පන්නගෙන මේ ගැඹුරු දේවල් වලට යන්නේ කියලා. නමුත් මේ දකින්නවා කියන එක දන්නවා කියන වගේ ඒ විප්ලවීය දර්ශනයක් විස්තර කරනකොට මේක ඇත්තටම බලනවා නම් ආධුනික මධ්‍යස්ථයා මේ ගැඹුරක් කියලා එකක් ඇත්තේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අකුණු විදුලියක් කොටනකොටම අකුණු විදුලිය දිහා බැලුවොත් ඒක පේනවා. විදුලි ඡාපය දුවන්නේ මේ පැත්තෙන් ඉඳලා මේ පැත්තරයි මෙහිමයි අතුවිති විහිලා ගියේ කියලා. ඉතින් ඒක ඒ ඒ වෙලාවට චිත්තක්ෂණෙදි ඉස්සලා බැලුවට මොනම දෙයක්වත් අහසේ සූදානමක් පේන්නේ නැහැ. ඒ වගේම අකුණු දිලු කොටලා චිත්තක්ෂණයට පස්සේ බැලුවත් ඒකේ වලිගයක්වත් මයිලක්වත් හොයන්නත් නැහැ. ඒක බලනකොටම පේනවා බැලුවොත් පේනවා කියන එක ඒ ආධුනිකය මධ්‍යස්ථය ජේෂ්ඨයයි කියලා දෙයක් නැහැ. ඒ නිසා මේ ඥානතෝ පස්සතෝ කියන එක දන්නවා දකින්නයි කියන එක බලනකොට ඒක මේ උගාක් වෙලාවට එක චිත්තක්ෂණයක වැඩක්. ඒ චිත්තක්ෂණය සඳහා කලින් පෙරවුරුවක් හුරුවක් තියෙන්න ඕනේ. ඒක පිළිබඳව කවදාකවත් නෑ බෑ කියන්න බෑ. නමුත් සංසාරගත සත්‍ය වශයෙන් බලනකොට අපි කොච්චරක් මෙවට ආයෝජනය කළ මේවා දැක දැනගෙන ඉන්නවාද කියන එක අපිමවත් දන්නේ නෑ. ඒක හොඳටම තේරෙනවා මේ ආසව ධර්ම අනුසේ ධර්ම ගැන කතා කරනකොට අපි ගැන ප්‍රමාණය අපි දන්නේ නැති නිසා තමයි අපි මේ විදිහට නොබැන නැතිකම් බැරිකම් කතා කතා කර කර අඩුපාඩුකම් කතා කර කර කේලම් හිස් වචන කතා කර කර ඉන්නේ. අපිට පුළුවන් පැත්ත බලන්න හදනවා නම් පින බලන්න හදනවා නම් පිරිච්ච පැත්ත බලනවා නම් අපි මේ අඩුපාඩුකම් බලන්නේ නැතුව හැකි සංඥාවෙන් මේ වැඩ කරාවි. ඒක නිසා මේ දකින්නා වූ දන්නා වූ අය සඳහා දේශනා කරන ලද මේ ධර්මතා කොටස් මට ගැලපෙන්නේ නැහැ. මේවා ගැඹුරුයි කියලා පැත්තක දාන්න ගියොත් අපිට හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ තමන් පිළිබඳව අව탁සේරුවටපත් වෙන එක. ඇත්තටම කියනවා නම් කෙලෙස් වල ප්‍රධාන කෘත්‍යය තමයි අව탁සේරුවටපත් කරන්නේ. මොන වෙලාවක හරි තමන් පිළිබඳ අව탁සේරුවටපත් වුණා නම් මතක තියාගන්න ඒක අනිවාර්යම කෙලෙසයක්. ඒක කොච්චර මේ මම මේ අවංක වුණා එහෙම නැත්නම් මම සදාචාරාත්මකව මේ කතා කරන්නේ කිය කිය පශ්චාත්තාප වුණත් පශ්චාත්තාප කියන්නේ කෙලේශයක්. එමුග අදිවාණයකටපත් වුණා නම් ඒත් කෙලේශයක්. ඇත්ත ඇති ඇටි දැකීම තමයි අපට අවශ්‍ය කරන්නේ. ඒක නිසා මේ ආසව ධර්මානුසේ ධර්ම පිළිබඳව අපි මෙතන කතා කරන්නේ ඇත්තම ආසව ධර්ම පිළිබඳව ඒ වයිදී අපි අපි විහිං නුසුදුස්සම් බාටපත් කරගන්න තරකයි. අපිට කරන්න තියෙන්නේ අඩු ගානේ භාවනාම වශයෙන් දැනගෙන සීළු ආශ්‍රවයන්ක්ෂය කිරීමෙන් ලැබෙන ආශ්‍රවක්ෂය කර ඥානෙ නැතත් මේ බණ ඇහිම නිසා හෝ සුතමේ ඥානෙ වර්ධනයක් සිදු දෙක මේවා ඒ අපි දන්න සීල සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට අනිකුත් ප්‍රඥා ශික්ෂාවන්ට ගැළපෙනවද එහෙම නැත්නම් මේක විරසක ධර්මයක්ද කියලා චින්තාමේ වශයෙන් ගලප ගන්න පුළුවන් නම් ඒක සුතමේ ඥානෙට එහා ගිය තත්ත්වකටපත් වෙනවා චින්තාමේ නානයකට උදව් උපකාර කරනවා. මේ දෙකටපත් වුණාට පස්සේ සමහර විටක මේ කියන ධර්ම වලින් 100ට දශමයක් නැත්නම් 101ක් විතර අත්දක ගන්නත් පුළුවන් වෙච්ච දවසේ ගමන තේරෙන පටන් අර ගන්නවා එවැනි ආනිසංශයක් ප්‍රයෝජනයක් ලබන්න බෑ කොතනින් හරි පටන් ගත්තේ නැති කෙනාට. ඒක නිසා ඒ වැටි වැටි හරි කමන්නේ පටන් ගත්ත එක හොඳයි කියන එක හැකි සංඥාවට ආධාර උපකාර කරනවා. ඒ නිසා අපි මේ සූත්‍රෙ දිගේ ඉදිරියට යන්න වටිනවා මේ සරුවත්ය දේශනා කරපු එක අනුව. ඉතින් මේ නිසා අපි මේ උත්සාහ කරන්නේ දැක ගන්න ගන්න උත්සාහයක් දැන ගන්න ගන්න උත්සාහයක් මේ දැක ගැනීම මේ දැන ගැනීම බාහිරයේ දෙයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ Taman තුලම තියෙන Taman මෙතුවාකල් වගේක් ආඩම්බරයක් නොදුන්නේ ඇතුළත තත්ත්වයක්. ඉතින් මේ නිසා සමහර ඇත්තෝ මේ මුළු භාවනාවම එහෙම නැත්නම් මුළු විපස්සනාම සඳහන් කරනවා මේ මම කවුද කියලා දැනගන්න ගන්න ප්‍රයත්නයක් කියලා. who am i මම කියන්නේ කවුද මම කියන්නේ මොකද්ද කියලා දැනගන්න ගන්න උත්සාහයක්. මේ වගේ ආසව ධර්ම අනුශේ ධර්ම ඉතාමත්ම ගැඹුරින් අපිට ආරාධනා කරනවා මේ අපේ පේන රුචි අරුචිකං පේන පෞෂත්ව ලක්ෂණ පේන ගති ලක්ෂණ යට නොපෙනෙන විශාල ගැඹුරක් තියෙනවා ඒක නිසා අපි ඒවා විදගෙන බිඳගෙන ඇතුළට නොගියොත් අපිට කවදාකවත් මේ ඇතුළ දැක ගන්න බෑ නිසා මැරෙන්න වෙන්නේ Taman කවුද කියලා දන්නේ නැතුව. එතකොට තේරෙන්නේ අපිට මනුස්සාත්ම භාවය ලැබිච්ච එක වටිනාකම. ඉතින් අපි ගංගොඩවල වල කතාවක් තියෙනවා. ඔය සද්දන්ත කුලේ ඇතාට වුණත් උගේ ප්‍රමාණය පේන්නේ නැතුළු නිතරම කන් දෙක හෙල්ලෙන නිසා කන් දෙකේ මෙහා පැත්තේ තියෙන ප්‍රමාණයලු ඌට පේන්නේ අනිත් එක අලිය කියන්නේ උගා ඇස් පුංචි සතෙක්. ඉතින් ඒ නිසා ඌට උගේ ප්‍රමාණය පේන්නේ. ඌ ඉස්සරහා බලාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මූවකල් ජීවත් වෙන සතෙක්. සාමාන්‍ය ගන් තොටේ නිකන් කතා කට කහනවාට කියන කතාවක් තියෙනවා. මැරෙන්න චිත්තක්ෂණට ඉස්සලා ඌට උගේ ඇඟ ප්‍රමාණය පේනවා. ඌට හිතෙනවා යකෝ මම මේක දැනගත්තනම් පෙරලනවනේ මම මහ පොළොව කියලා වලි කනකොට මැරලා වැටෙනවා. එතකන් ඌ දන්නේ නැහැ මෙච්චර විශාල ඇඟක් උඩ තියෙනවා කියලා. ඒ වගේ තමයි මේ වගේ ධර්ම දැන ගන්නකම් බුදුන් කියන්නේ කවුද කියලා කවදාකවත් කාටවත් ප්‍රමාණ කරන්න හම්බෙන්නේ නැහැ. ධර්මයේ කියලා කියන්නේ මොකක්ද කියලා ප්‍රමාණ කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම manussාත්ම භාවය කියන්නේ චන සම්පත්තිය කියන්නේ කවදාකවත් ප්‍රමාණ කරන්න බෑ. මොකද අපි හැම වෙලාවෙම මොන්ටිසෝරිය තමයි කැමති. ආධුනික පන්තිර කැමති. ගැඹුරට යන්න කැමති නැහැ. ඒක නිසා මේ එවැනි සමාජයක තමන්ගේම අඩුපාඩුකම් කිය කිය බෑ බෑ කිය කිය නෑ නෑ කිය කිය යන සමාජයක මේ වගේ දේවල් වලට යන එකම විප්ලවීයයි. මගේ ධර්ම කොටස ගැන කතා කරන එකම රැඩිකල් වාදී. සර්වඥාන් වහන්සේගේ තියෙන ඒ ගතිය තමයි ඒ අසන්න කැමති උනත් නැති උනත් ඔය ඒ අසන්නට ප්‍රඥාවෙන් ඒ ගැඹුරට අඬගහගෙන යනවා. එතන කරුණාවෙන් ඒක ප්‍රිය දෙයක් වඩපත් කරනවා. ඒක නිසායි සරුවචනන්ස මේ පිරිසට කතා කරලා කියන්නේ මහන් තොපට මම මේ සීල ආශ්‍රවයන් පිළිබඳ විස්තර කතාවයි අද මේ කරන්න හදන්නේ කියලා. ඒක වුණත් නොදැන නොදැක গুপ্ত තාලෙට සම්පූර්ණ වෙන්නේ නැහැ. මේකට ඍජුව බලන්න ඕනේ. ඍජුව දකින්න ඕනේ ආශ්‍රවයන් ආශ්‍රවයන් විදියට. ආශ්‍රවෙන් පරිඋත්තාන කෙලෙස් විතර දකින්නත් එපා. පිටිකම කෙලෙස් විතර දකින්නත් එපා. කවදාකවත් මේ මට්ටමටපත් වුණාට පස්සේ මේකට ආශ්‍රව කියන්නේ නැහැ. ඒ නිසා වීතිකමකට මේ තියෙන කාය දුස්චර්ච වචී දුස්චර්ච නතර කරලා ඊගාවට පරිඋත්තාන මට්ටමේ තියෙන නීවර ධර්ම ගෙවම් කරගෙන ඇතුළට යනකොට තමයි එතකොට ඉතින් හැබැයි හොඳටම මහන්සි හොඳටම ගෙවිලා කායික ශක්තිය චෛතසික ශක්තිය. නමුත් එතෙන්ට ගියාට පස්සේ තමයි මේ ආශ්‍රව ධර්මයන්ගේ ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේට ඒ සෑම උපක්‍රමයක්ම පාවිච්චි කරන්න වෙනවා කෙනෙකුට මේක කියලා දෙන්න, හේතු ගන්නඳ සහ අත්දැකීමෙන් ලබා ගන්න. ඉතින් ඒ පෙනීම ඒ ඒ අවබෝධය ලබා ගැනීම පිණිස ਸਰවඥන්සේ පාවිච්චි කරන උපකරණය ਸਰවඥන්සේ අපට දෙන ආයුධය තමයි යෝනිසමංචකාරය. ඒ නිසා කිංච බික්කවේ ඥානතෝ කිංච පස්සතෝ ආසවාණං khයං හෝති. මහන්නේ මේ දැකලා දැනගෙන ආශ්‍රව ගෙවන්න පුළුවන් ඉන්නේ කුමක් දැකලාද කුමක් දැනගෙනද මේ ආශ්‍රව ගෙවන්න පුළුවන් වෙන්නේ. යෝනිසෝමනසිකාරෝ අංශමනසිකාරෝ. තමන් ළඟ තියෙන මේ මෙහෙයුම හිතේ මෙහෙයුම හරි පැත්තට තමන්ගේ වාසිය පැත්තටද එහෙම නැත්නම් අවාසියට යොදන්නේ කියන කාරණාව තමයි දකින්න දැනගන්න ඕනේ. ඉතින් මේ යෝනිසෝ මනසිකාර සහ අයෝනිසෝ මනසිකාර කියන එක තමයි මේ විප්ලවීය දර්ශනය කියලා කියන්නේ. එහෙම නැත්නම් රැඩිකල් දැක්ම කියලා කියන්නේ. ඉතින් මේ රැඩිකල් දැක්ම අපිට ලේසියට වැටහෙන ක්‍රමයකින් කියලා දෙනවනම් කියන්න තියෙන්නේ අපි බණක් භාවනාවක් නැත්තම් සතියක යෙදෙන්නේ නැත්තම් අපි හැම වෙලාවෙම බාහිරවර්ති. 100%ක්ම බාහිරවර්ති. අපි අනුන්ගේ රූප බලනවා, අනුන්ගේ ශබ්ද අහනවා, අනුන්ගේ ගඳ බලනවා, අනුන්ගේ රස බලනවා, අනුන්ගේ පහස ලබනවා, අනුන්ගේ පිළිබඳව හිතනවා. නැත්තම් බාහිර දේවල් වල රස ගඳ පහස බල බල ඉන්නවා මිසක් ඒත් මදි වෙලයි මැරෙන්නේ. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාර කියන එකට බාහිරාවර්ති ගතියක් තියෙනවා. මේකේ ගෙවෙන වෙහෙස වෙන ඉස්පාසුවක් ලබන්න බැරි ඉසුඹුලන්ට තරම්වත් විවේකයක් දෙන්නේ නැති රාජකාරියක්. ඕක තමයි පෘථග්ජනයා කරන්නේ. ඇහැට රූප පෙන්වන එක කවදාක සන්තෝෂලා මැරිච්ච මිනිස්සෙක් මිනිස් ඉතිහාසෙ නෑ. එම කාණ්ඩ හද්දාස්සවල දැන් මට ඇති මං අනී ඇති වෙන්න දේවල් අහගත්තා කියලා මැරෙන කෙනෙක් නෑ. ඒ වගේම නාසයට ගඳ, දිවට රස, කයට පහස සහ හිතට එන හිතවිලි වලින් සන්තෝෂ වෙච්ච කෙනෙක් නැහැ. ඒ වුණත් එක එක්කෙනෙක් වශයෙන් අපි බලනකොට අපිට අම්මලාට තාත්තලාට නම් බැරුණා ඒ වුණත් අපි හුඳලා නොදැක්ක જાති අපි දැකලා තියෙනවා. හුඳලා නාහපු දේවල් අපි අහලා තියෙනවා. අපි අලුත් අලුත් දේවල් ගඳ බලලා තියෙනවා. අපි අලුත් දේවල් රස බලනවා බලන්න උත්සාහ කරනවා. නැත්තම් අන්තිම සුඛෝපභෝගී දේවල් අපි හුඳලාට විඳලා තියෙනවා. අපි ඊටදී ධර්ම එහෙම නැත්නම් හිතවිලි හිතලා තියනවා කියලා හැම වෙලාවෙම හිතනවා ඒ අම්මලාගේ තාත්තලාගේ ගුරුවරුන්ගේ මොකද්ද අඩුපාඩුවක් නිසා උන්දලාට මේ කරගන්න බැරි වුණාට අපි නම් කොරඤ්ඤම් කියලා හිතන තමයි ඔක්කොමලා පුද්ගලිකව තමයි. හැබැයි කියන වයසට ගිය අම්මලා තාත්තලා ඔලොක්කොට ඉනනවා කොරලා කාලා වරෙල්ලකෝ එදාට කවදාරි අපි කියපේක තමයි උඹලට කියන්න වෙන්නේ කියලා ඊළඳාරි දිහා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා අපි බැලුවොත් මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන එක දිහා බැලුවොත් අයෝනිසෝ මනසිකාරය හැම වෙලාවෙම බාහිරවර්ති කියලා හිතා ගන්න. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අන්තරාවර්ති. ඇතුළට නැමෙන කතාව. එතකොට බලනවා නම් බැල්මක් ඒක බාහිර බැල්ම පස්සනාව කියලා කියනවනම් ඇතුළට බලන බැල්මට විපස්සනාව කියලා කියනවා. ඉංග්‍රීසියෙන් දානට ඉන්සයිට් කියලා තමයි කියන්නේ. මොකද බාහිර සයිට් එක තමයි අපිට තියෙන්නේ. බාහිර දේවල් බලන්න තමයි අපි ওই ලෝක වටේ සංචාරය යන්නේ. එහෙම නැත්නම් ගෙදෙට්ට ලෝකේ ටෙලිවිෂන් එකකින් ගෙන්න ගන්නෙ. එහෙම නැත්නම් චිත්‍රපට ශාලාවල වලට යන්නේ. එහෙම නැත්නම් පත්තරේ බලන්නේ. নানা දේවල් කරන්නේ ඒ බාහිර විශේෂ හිත ව්‍යාපෘත කරන්නයි. සද්ද වශයෙන්ුත් අද ලෝකේ ඕන තරම් තියෙනවා. කොතන සිද්ධ වෙන දෙයක් වුණත් අහන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකට ගන්ධ જાති, රස જાති, පහස જાති වැඩි එක තමයි මේ විද්‍යාව අපිට ඔප්පු කරලා බෙන්නලා තියෙන දියුණුවයි සම්මත රටවල් අපිට පෙන්වන්නේ අපේ ආධ්‍යා මේ දේශපාලනඥයෝ අපිට පෙන්ලා දෙන්න හදන්නේ ওই ටික තමයි. ඉතින් අපි ඉන්නේ ඒ දිහාවට තමයි. ඊගාවට විවිධ හිතවිලි જાති, චින්තකයෝ කියලා හිතාගෙන ඉතින් මේ දිගේ තමයි යන්නේ. ඒතකොට ඇතුළට නැමෙනවයි කියලා කියන්නේ නිකම් පොඩි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි මේ පරියංක කීපයක් උදේවරුේ කරා. ඒ පරියංකයට ගියාම මොකද කරන්නේ? රූප නැති තැනකට යනවා විතරක් නෙවෙයි තියෙන රූපයක් නොදකින් නොපතන් නොදෝමකින් කියලා අත්දක වහගන්න. එින්දා භාවනා කරනකොට අත්දක වහන එක ස්වභාවයක්. ඒ මොකද දන්න ඇරලා තිබ්බොත් මේ ආයතනය හැඟුම් උදාහරිනවා. සරුංගල් අරිනවා. කොයි වෙලාවෙත් බාහිරට දුවන්නේ ඒ දුවලත් මදි මේක දැක්ක අරක දැක්කේ නැහැ කියලා පුළුවන් නම් සිව් දිශාම දැක ගන්න පුළුවන් ක්‍රමයට තමයි කටයුතු කරන්නේ. ඒක නිසා ඒ යෝනිසෝමනසිකාරය ගැන හැඟීමකින් දෝ ඒ චක්කු ద్వාරේ වහගන්න. මේ අපට මේ බොහෝ සත්තුන්ට කන් වහන්න බෑ. ඒ නිසා අපිට කරන්න බලන එකම එක දෙයයි ශබ්ද නැති තැනකට යන්නේ. ඒ නිසා අපි කොච්චර හැතැම්ම ගානක් යනවද කියලා හිතන්න. ඇත්තටම මේ මිනිස්සයා කියන සතා නැත්තම් ලෝකේ ඕන තැනක භාවනා කරතයි. මිනිසා ඉන්න කිසිම තැනක භාවනා කරන්න බෑ. මොකද කරන හරියක් කරන්නේ ශබ්ද කරන එක තමයි. ඒක ලියලා ඉල්ලා හිටිනවා අනේ අපිට පෙරපින් කරලා තියෙනවනේ සද්ද නැත්තනකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක 70ම ගණන් අවුරුදු ගණන් සැලසුම් කරනවා මේ කන වහගන්න බැරි හින්දා. ඒකටත් පුළුවන් නම් අපිට බොහොම ලේසියෙන් තනක් හොයන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනට ආවට පස්සේ ඒ ඇහැට රත් රූප පේන්නේ නැති, කාන සද්ද ඇහෙන්නේ නැති වෙලාවේ මුන්න තරම් මේ භාවනා කරන යෝගියාට යෝනිසමංස්කාරය දන්නේ කාට සතුටක් ඇති වෙනවද කියලා බලන්න. අපි ඒ වාතාවරණය ගැන කොච්චර ස්තුතිවන්ත වෙනවද කියලා බලන්න. නමුත් අපි දන්නේ නැහැ මේ ඇහැ කන කියන එක අපිට හම්බෙච්චි වටින දෙයක් මිස හිරගයක්වත් දඬුවමක්වත් නෙවෙයි. ඒක පාවිච්චි කරන්න දන්නේ නැති නිසා අපි රූප වලට බනිනවා ඇහැට බනිනවා. මොකද අපි අයෝනිසෝමනසිකාරය නිසා. සද්ද වලට බනිනවා කනට බනිනවා අයෝනිසෝමනසිකාරය නිසා. ඒකල වල රූප පේන්නේ නැති, සද්ද ඇහෙන්නේ නැත්නම් ගියාම අපිට ලොකු විවේකයක් ලැබෙනවා. ආධ්‍යාත්මිකව තාගමිකව. ඊට පස්සේ නාසයේ ගඳ සුවඳ නොදැනෙන වාතාවරණයක් ගන්න කියනවා භාවනා කරනකොට. ඒ දිවට රස වශයෙන් ආහාර රසය නැති වෙලාවක අන්තිමට තමයි දිවේ තවත් කටයුත්තක් තියෙනවා කතා කරන එක ඒකත් නතර කරන්න කියනවා. ඒ ගැන කියනකොට ඒ ඒ දිවේ චීන වැඩ ගැන කතා කරනකොට අපිට කියලා තියෙනවා බැලීමේ එක කෘත්‍යයට දෙකක් තියෙනවා. ඇහිීමේ එක කෘත්‍යයට කන් දෙකක් තියෙනවා. ගන්ධයෙන් සුවඳ බැලීමේ කෘත්‍යයට නාස්පුඩු දෙකක් තියෙනවා. ජීවිත එක වැඩයි එක දිවට දිවල් දෙකක් නෑ එකයි දෙක දිවල් දෙකක් තිබ්බනම් ඒක හරිම දරුණු වෙනවා. එකයි තියෙන්නේ ඒකෙමුත් වැඩ දෙකක් කරනවා දෙකම නැතර කරන්න බෑ. කැම ගන්න එකයි කතා කරන එකයි. ජීව පරිසම් කරනවා කිව්වම ඒ නිසා ඇහ කන නාසයට වඩා බොහෝම අමාරුයි. කටවට කර වැට බඳින්න බෑ කියලා කියනවා රටවට කර බැඳ බැඳා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානයකට ගිහිලා භාවනා රිට්‍රීට් එකක් කරපුවා මනින්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කොච්චර කතා කරනවද කියන එක වගේ. කතාව අඩු නම් ඉබේම රහතන් වහන්සේලා වගේ තමයි. කතාව වැඩි වුණා නම් එහෙනම් ඉතින් කොච්චර කෙරුවක්වත් ඒ ගඟට ඉනි කැපුවා වගේ වෙනවා. ඒක නිසා මේ යෝනිසමනස්කාර අයෝනිසමනස්කාර කියනකොට ඒ කතා නොකර සිටීමේදී අර ඇහැට කන්ට නාසයට වගේම තමයි ඒක ద్వාරයක් පමණයි. එක උපකරණ දෙන වැඩවල් දෙකක් තියෙනවා. ඒක නතර කරන්න හරි අමාරුයි. ඊගාට කයත් අරගත්තාම අපි කවදාකවත් මාත් එක්ක මම ඉන්නේ නැහැ. හැම වෙලාවෙම බලන්නේ ඒ කයට අවශ්‍ය සුඛපභෝගී යාන වාහන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් සහ ප්‍රියමනාපයගේ ඇසුර ස්පර්ශය ආලිංගනීය ගැන කතා කරනවා මිස Taman එක Taman ඉන්නේ අපි ඒ වගේ සුඛෝපභෝගී යානවාන ඇඳුම් පළඳුම් කොට්ට මෙට්ට සඳහා වියදම් කරන ප්‍රදේශේ බලපුවාම මම හිතන්නේ අපේ සිංහලයාගේ හත්මුතු પરම්පරාවක මෙහෙම තරම් මෝඩ කාලයක් තිබිලා නැහැ. තාමත් ඉවරෙකුත් නැහැ. තවත් මදි. ඒක මදි තමම් කරනවා මදි අල්ලපු ගෙදෙට්ට පෙන්වන්න ගියාම ඒත් මදි. ඒ තරම්ම මේ මේ සුඛභෝගීත්වය කිලෝරක් නෑ මේක ඇත්තටම හරියටම තේරුම් ගත්තේ සරුවච්චන් ආංශය තමයි ඒ තරමටම තේරුම් ගන්න තියෙන මේ মালටිනේෂනල් කම්පැනි. හරියටම කොක්ක ගහනවා දවසින් දවස මොහොතේ මාරු කර කර පෙන්නනවා දින දින එක කනවා. ඉතින් අපි මේ වගේ තැන් ආපුවාම කියනවා බිම් වාඩි වෙන්නේ කියලා. කිසිම මොනක්වත් ඉඳ ගන්න නැතුව බිම වාඩි වෙන්නේ කියලා කියනවා. ඒ තේවල් වල නෙවෙයි සැප තියෙන්නේ කියලා පෙන්වන්න. උගහක් පීඩම් කළා තමයි අපි ඒ දේවල් දොරවල් හදලා තිබුණේ. නමුත් ඒව අතහැරලා මේ වගේ දැනට ඇවිල්ලා බිම වාඩි වෙච්චාම අපි ආයෝනිසමනසිකාරය යෝනිසමනසිකාරය අතර පුංචි වෙනසක් ඇති කරගන්නවා. ඒ වගේම හිතට එන හිතවිලි වල හැම වෙලාවෙම තියෙන හැඟුම් උදාහැරීමක් ඒ හිතවිලි නැති ඇතුළතින් ඇති වෙන අරමුණට හිත යොදාගත්තයි කිව්වහම අපි සතුටු වෙනවා. සතිය පිහිටියයි කියලා. එහෙම නැත්නම් සමාධියට අවශ්‍ය කරන්නා වූ தත්ත්වය ඇති උනායි කියලා. එතකොට අපි මේ උත්සාහ කරන්නේ අර යෝනිසමංජකාර අයෝනිසමංජකාර කියන මානසික தত্ত্ব දෙකේ ඇතුළට නැමෙනවද පිටට නැමෙනවද කියන මානසිකාරයේ බාහිරවර්ති අභ්‍යන්තරවර්ති කියන කියන මේ චිත්තචෛතසික தত্ত্বයක් තියේදී ඒක සඳහා බලපාන බාහිර ලෝකේ සකස් කරන්නයි. ඒකට අපි මේ භාවනා මධ්‍යස්ථානට මෙච්චර වියදම් කරලා මෙච්චර ඈත ඉඳලා යන්නේ අපිට අපි අර ඇතුළට තමන පිටත තමන එක පිළිබඳව අපිට චාරයක් නැති හින්දා. අපිට ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් නැහැ. අපි දන්නවා බාහිර ලෝකේ දඟලන්න ගත්තොත් හිත අනිවාර්යයෙන්ම දඟලනවා. පෙරණ දෙයක් ඇතුළේ අපිට නොපෙරළී ඉන්න බෑ. නමුත් මේ ආසව ධර්ම අනුශේ ධර්ම වලට යනකොට තේනවා මේ බාහිර දේවල් වල කිසිම සම්බන්ධයක් නැහැ මේකට. මනසේ පුහුණුව තියෙනවා නම් ඒ දේවල් වල තියෙන අසාධාරණ දැනගෙන ඒ දේවල් වල තියෙන අහිංසකර තත්ත්වය දැනගෙන පුරුදු මනසකින් යොන්සු මනස්කාරකේ අතුරු නමන්න පුළුවන්. නමුත් මේ මේ විස්තර මේ තරම් ඇත්තටම අපේ අවිද්‍යාව, තකතිරකම, මෝඩකම පෙන්වුවාට මේ එක්කෙනෙක් එක්කෙනෙක් වශයෙන් අපේ තියෙන අඩුපාඩුවක්වත් දෝෂයක්වත් නෙවෙයි මේ. මේ තමයි ලෝක ස්වභාවය. ඒ නිසා අපි ඒ සඳහා භාවනා මධ්‍යස්ථානට ගියාට අපි දෝෂයක් නැහැ. අපි තියෙන්නේ ඒකිට අපේ තියෙන බැගෑ ගතිය අසරණ ගතිය බලලා එහෙම හරි කමක් නැහැ යෝනිසෝමනසිකාරය පිට ගන්න ඕනේ කියන දැඩි කුසල ඡන්දයයි දැඩි ධර්ම ගෞරවයයි නමුත් අපි දැනගන්න ඕනේ මේක හරියට ආසව පැත්තෙන් බලනකොට අපි කොච්චරක් ලෝකේ හදන්න හදනවද කියලා අපි කොච්චරක් පරිසරය හදන්න හදනවද නමුත් ਸਰවඥාන්සේ පෙන්වන්න හදන්නේ මේකේ මේ ධර්ම දේශනා මාලාව සහ මේ වැඩමුළුව සාර්ථක නම් මේ බාහිරේ පවතින දේවල් නෙවෙයි. නමුත් බාහිරේ තකස් නොකර අපිට එන්න එන්න බෑ. ඒක නිසා අපි ඒකට දිව යුතු දී දීලා පුදන්න දේ තියෙන පුදලා පඳුරු පොරක් උඩම පුදලා ඒක සතපුවාගෙන තමයි ඇතුලට යන්න වෙන්නේ. ඒ නිසා අපි ඇත් එක වහගෙන කන් දෙකට සද්ද නැතුව නාසයට දිවට වැඩ කටයුතු නොතපා ඒ ඉන්ද්‍රිය දෙක ආයතන දෙක වහලා කයට හිත යොදාගෙන ඉන්නා වැඩේට තමයි අපි කියන්නේ මේ භාවනා පටන් ගත්තයි. ඉතින් භාවනා පටන් අරගත්තත් බලන්න හිත කොච්චරක් කැලෙන් එළියට ගත්ත මීහරකේ කුළු මීහරකෙක් වගේ අර ලබා ගන්න බැරි රූප ගැන හිතමින් මේ වෙනකොට නොලැබිච්ච සද්ද ගැන හිතමින් ගන්ධ රස පහස ගැන හිතමින් හිත හැඟුම් උදාහරණවල කියන්නේ. ඒ නිසා අපි මෙතන මේ සුළු පිළිසක් හිටියට මේ වගේ දේවල් කරන්න පුළුවන් තරම් කාලේ විවේකයේ තියෙන බොහෝ දෙනෙක් භාවනා කරන්න ගියට හිත එකඟ කරගන්න බෑ කියන බය නිසා කොච්චරක් භාවනා නොකර ඉන්නවද? ඒත් සාධාරණයි. මොකද ඒගොල්ලෝ දන්නා මේ ඔක්කොම කාලෙත් තියෙනවා, ධනියක් තියෙනවා, ශ්‍රමයක් තියෙනවා, භාවනා මන්ත්‍ර අතර යන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ගියාට මගේ හිත එකඟ කරගන්න බෑනේ අපරාධනේ ගිහිල්ලා වැඩක් නෑනේ කියලා ගොඩේ ඉඳගෙනම පරාජිත වෙච්ච විශාල පිරිසක් ඉඳලා තමයි මේ සුළු පිරිසක් කාලය ධනිය ශ්‍රමයේ ගත කරලා කමක් නෑ. ඕන දෙයක් වෙච්චාවයි කියලා මේ උත්සාහය ගන්නේ. අන්නේ උත්සාහය අරගෙන ඒක ලොකු කුසල ඡන්දයක් නේ. ඒ කුසල ඡන්දය අරගෙන ආවත් අපි හිතන ප්‍රමාණයට හිතන මට්ටමට ඒ හිත ඇතුළට නැමෙනව අඩු. ඒ හිතලට හිත ඇතුළට නොනැමෙන්නේ අපේ මේ චේතනාව හොඳ නැති නිසාවක්වත් කුසල ඡන්දේ නැති නිසාවක්වත් මානසිකාරය නැති නිසාවක්වත් නෙවෙයි. මේ කෙලෙස් කියන જાති ඒ තරම්ම ඒ තරම්ම අකීකරු දෙයක් නිසා. ඒ තරම අපි කියන දේ නාහන දෙයක් නිසා. ඒ නිසා අපි ඒකෙදී ඒ කෙලෙස් වලටම තන දීලා මට කරන්න බෑ කියලා පැත්තක දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ කවුරු පටන් අරගත්තත් මේක මෙහෙම තමයි කියලා ඒ උත්සාහය මම අනේ වයසට යනකම් මට නොකර ඉන්න නොලැබේවා කියලා හිතාගෙන ලෙඩ වෙනකන් මට නොකර ඉන්න නොලැබේවා මරණ මොහොත දක්වා නොලැබේවා පුළුවන් වෙලාවෙ මේ ටික කරගන්න ඕනේ කියලා කරන ඇත්තන්ගෙන් සුළු පිටසක් තමයි යම් වෙලාවක මේ මූල කර්මත්තාන්ට හිත දාන්න. නැත්නම් ආනාපාන ආනාපානට හිත දාන්න. පිම්බීම හැකිලිම නම් පිම්බීම නැකන හිත දාන්න. නැත්නම් සක්මන් කරනවා සක්මන්ට හිත දාන්න. ඉතින් සක්මන්ට හිත දැම්මට පස්සේ අපට පේනවා අර රූප බලන සද්ධාහන ගන්ධ රස පහස විඳින හිත යම් විදියකට ඒක අරමුණකට එල්ල වෙලා කී කරුණයි. ඒක ඇත්තටම අර බාහිරවර්තීව තිබුණ හිතක් එක චිත්තක්ෂණයට හෝ අන්තරාවර්ත වෙච්ච චිත්තක්ෂණය. ඉතින් මේ දේ අතර තියෙන බරපතලකම දන්නවනම් යෝගාවචරයේ මුළු රිට්‍රීට් එකේම නැත්තම් මුළු භාවනා වැඩමුළුවේම හම්බෙච්ච වටිනාම චිත්තක්ෂණේ වශයෙන් හිතා ගන්න ඕනේ Taman ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ආස්වාස කරනකොට ආස්වාස කරන බව දාන්න. ප්‍රසවාස කරනකොට ප්‍රසවාස කරන බව දානවා. මේ පුංචි චිත්තක්ෂණේ වටිනාකම හරි විදියට ප්‍රමාණ කරනවා නම් කවදාකවත් හිත පිට ගියයි කියලා අඳන එකක් නැහැ. සද්ද ඇහුවයි කියලා අඳනවා. මොකද ඒක තමයි ප්‍රകൃතිය. එච්චරමත් වල්මත් හිතවිල්ලක් සහිත හිත එක චිත්තක්ෂණයට හෝ අරමුණකට පිහිටුවා නම් ඒක අර යෝනිසෝමනසිකාරය පිළිබඳ පාඩමක් වෙනවා. නමුත් අපේ තියෙන පෘථග්ජන ගතිය, කෙලස් ගතිය කියන්නේ අපි කවදාකවත් එහෙම ඉන්න පුළුවන් චිත්තක්ෂණනව සතුටු වෙන එක නෙවෙයි කරන්නේ. හිත කැඩුනා කියලා කනගාටු වෙන එක තමයි. වේදනාවක් ආවා කියලා කනගාටු වෙන එක තමයි. ශබ්ද ඇහුණා කියලා කනගාටු වෙන එක තමයි. ඒක තමයි පෘථග්ජනයේ වැඩේ. පුළුවන් තරම් තමන්ගේ නුසුසුකම් බල බලා නැවතත් අර පිසුදු වෙච්ච චිත්තක්ෂණයත් කෙලස් වලින් කෙලසනවා. අපිසුදු වෙච්චව ගැන කතා කර කර ඉන්නවා. ඒක නිසා අපේ හිත දවසක යෝනිසමනස්කාරට ආවා නම් නැත්නම් අඩු ගන්න යෝනිසමනස්කාරය පිළිබඳව සූතමේ වශයෙන්වත් දන්නවයි කියලා කියනවා නම් එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් වගේ කිරීමක් කරනවා නම් අපි මේ කරපු කැපකිරීම කුසල ඡන්දේසා එක චිත්තක්ෂණයක් හෝ ඉන්න පුළුවන් එක ගැන විතරක් කතා කරાવી අර හිත පිට ගියව කතා කරන එකක් නෑ නමුත් අපිට හොඳටම තේරෙනවා එහෙම නැත්නම් තර්කයට අල්ලගන්න පුළුවන් එක අරමුණක නැත්නම් ආස්වාසේ හිත හිතියා කියන කතා කරනකොට හිත එච්චර සිලිලාරයක් ගන්නෙ නෑ. හිත එච්චර ආඩම්බර වෙන්නේ නෑ. ඒකේ ගන්න දෙයක් නෑ. කුප්පණ ගතියක් නෑ. රසයරණ ගතියක් නෑ. ඊට වැඩිය බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස හෝ ඒවා ගැන කතා කරන එක හිත උනන්දු කරන ගතියක් තියෙනවා කුප්පණ ගතියක් තියෙනවා ඒක නිසා ඒ අර යෝනිසෝ මනසිකාරයට ගියාන හිත චිත්තක්ෂණයකට හෝ ඒකේ රසවත් ගතිය අඩු බව නීරස ගතිය වැඩි බව නැවත නැවත හිත නාලන ගතියම යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණයක් නැවත නැවත යමක් ගැන කියනවනම් නැවත නැවත කියනකොට හිත කුතුහල ජනවනවනම් ඒ කියන්නේ පොත් ලියන්න හිතනවා නම් චිත්ත අඳින්න හිතනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආයනසමංසකාරය ගැන හිතන්න පුළුවන්. මොකද ආයනසමංසකාරය අදින්නෙම තෘෂ්ණාව ඇති කරන පැත්තට, විචිත්‍ර පැත්තට, රමණීය කරන පැත්තට, රංජනීය කරන පැත්තට. ඒ නිසා අපි රංජනීය කරන විචිත්‍ර පැත්තම ගැන කතා කරනකොට හරි ලේසි වැරදි ගැන කතා කරන්නේ. කල්ලපු ගෙදර වැරදි හෝ තමන්ගේ ගෙදර වැරදි ගැන කතා කරගන්නවා. මොකද යෝනිසමංසකාරයට යනකොට අනිවාර්යයෙන්ම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නමුත් ඒකෙච්ච රංජනය කරන්න දෙයක් නෑ. එච්චර ඒක මේ ප්‍රිය කරන්න දෙයක් නෑ. ඒකම සුතමේ වශයෙන් හෝ ආબોධ කරගන්න ඕනේ. එන්නේ රංජනය කරන්න බැරි ගතිය අපේ හිතෙන් අඬලා යාතිකා කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි ඥාණයෙන්ම වටහලා දෙන්න ඕනේ. හිත ස්වභාවයෙන් කැමැති ඒ කුප්පන රංජනය කරන ආශා කරන පැත්තට තමයි. ඒ අහිංසමස්කාර ඇති. යෝනිසෝමනසිකාට ගියත් ප්‍රතිඵල ලැබුවත් ඒක පිළිබඳව කවදාවත් කතා නොකරන්නේ ඒක රංජනය කරන දෙයක් නෑ. රමණීය කරන දෙයක් නෑ. කුප්පණ දෙයක් නෑ ඒකේ. ඒක නිසා මේ බව දන්න ජනමාධ්‍ය පුළුවන් තරම් උදේ ඉඳලා හැන්ද යනකම් කෙලස් ගැන කතා කර කර ඉන්නවා. අද අපි ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි නැත්තම් ඒ යුගේ ජනමාධ්‍ය පිළිබඳ sannivedanaya පිළිබඳ යුගේ. මේ යුගේ කරන්නේ මොකද්ද? මනුෂයාට පුළුවන් තරම් කෙලෙස් ඇති කළ දෙන එක. ඇති වෙන්න ලෝකේ සිදුවෙච්ච අපරාධ පෙන්ලා දෙනවා. ඉස්සරහට එන තියෙන බය ගැන පෙන්ලා දෙනවා. කොහොම හරි උයාගත්ත බත කන්න බැරි වෙන්න තුරතුට්ටියක් ගෙනත් දෙනවා. බත නොකෑවත් කමන්නේ ප්‍රවෘත්ති බලන්නේ නැතුව නම් ඉන්න බෑ. ඒ තරමටම අපි මේ දැන හෝ නොදැන මේ ආයෝනිස මනසකට උදව් කරන්නේ ඒකේ ආයෝනිස මනසකාරේ ලක්තනම ඇති පුරුද්දක් තමයි. ඒක ඇති කරන්නේ වර්ධනය වෙන කසක වෙන ක්‍රමයකට. ඉතින් එවැනි 90ක් 99ක්ම ඉන්න ලෝකෙට ධර්ම දේශනා කරන්න දරුවත් සංසේ පැකිලුණයි කියලා කතාවක් අපේ මේ ශාසන සංග්‍රහය සඳහන් වෙනවා කවුරු නම් මේ වගේ බණකට අමුකන් දෙයිද කවුරු නම් මේ විදිහට රැඩිකල් වාදීව කල්පනා කළා මේ සරුවචනසේ දේශනා කරන දෙයකට අහුම්කම් දෙයිද ඒ නිසා බණ කියන්න නොපෙළඹුණා පස්සේ සාහම්පති බ්‍රහ්මරාජයා විල කරපු ආරාධනාවක් අනුව බණ කිව්වා කියන කතාවත් අපේ සංග්‍රහ පොත්වල තියෙනවා ඉතින් ඒ නිසා අපිට මේ යෝනිසෝ මනසකාරය යෝනිසෝ මනසකාර කියන දෙක බලනකොට මේ යෝනිසෝ මනසකාර කියලා ආධ්‍යාත්මික වශයෙන් දෙන දෙන උප්පරීම වාසිදායකත්වයක් අපිට ගෙනලා දුන්නට කවදාකවත් යෝනිසමනසිකාරය අගය කරන්න භාවනා කරන එක නදන්නෙත් නැහැ. ඒක අයෝනිසමනසිකාරයේ විසින් කෙලෙස් විසින් පෘ탁ජන ගතිය විසින් වහයලාගෙන තියෙනවා. මේක හොඳට තේරුම් අරගත්තොත් ඒක දැක්කොත් ඒක දැනගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා අපි කාටද ආවඩන්නේ කියලා. භාවනා කරන ගමන් ආවඩන්නේ යෝනිසෝමනස්කාරද ආයෝනිසෝමනස්කාරද කියලා. ඒ නිසා සරුවචන් සඳහන් කළා තියෙනවා මේ ඒක දන්නවනම් ඒක දකිනවනම් අඩු ගානේ යෝනිසෝ මනසිකාරය අගේ කිරීම පැත්තක තියේදී අයෝනිසෝ මනසිකාට ආවඩන ගතියවත් පොඩ්ඩක් අඩු කරයි. ඒක කවුරක්වත් කළ යුත්තක් නෙවෙයි. කවුරුත් අපි වෙනින් කරන දෙයක්වත් එහෙම නැත්නම් කවුරුත් අපිට කරපු දෙයක්වත් නෙවෙයි. තමා විශ්ින්ම කරන දෙයක් වැඩේ පිළිබඳව මේ තමන් කාටද අනුග්‍රහ දක්වන්නේ මුඛයට දාවඩන්නේ කියලා බැලුවොත් නොදැන නොදක හිටියොත් අපි ඉබේම ආවඩන්නේ ආයෝසමංස්කාරය. නිසා දැක දැන ගැනීමයි වැදගත් දෙය කියලා බැලුවොත් අපිට අඩු ගානේ යෝනිසෝ මනසිකාරේ නම් කුසලය ඇති කිරීම පැත්තක තියලා අයෝනිසෝ මනසිකාට අනුග්‍රහ කරන අපේ හැසිරීම රටාවල් අපේ සදාචාරය පිළිබඳව වග වෙන්න පටන් අරගත්තොත් එතනින් තමයි යෝගාවචරය පටන් අරගන්නේ යෝගාවචර ජීවිතේ. නිසා යෝගාවචර ජීවිතේ පටන් අරගන්නේ තමන් ළඟ ඇති කෙලෙස් නැති කිරීම මිස පින් කිරීමට යෑමෙන් නෙවෙයි. බෞද්ධ වැඩ පටන් අරගන්නේ පින් කරන්න යාලා බව නොකර සිටීමෙන්. ඔය යෝගාවචර වැඩ පටන් අරගන්නේ පව නොකර සිටීමෙන් තමන්ගෙන් මේ උපේන උපේන යෝනිසමනසිකාරයේ සතිය රැකගන්න නම් අයෝනිසමනසිකාරය සහ අසතියට ආවඩන කරන ගතිය පුළුවන් තරම් අඩු කරන්න. මේකට හික්මීම කියලාත් කියනවා. සංවරය කියලාත් කියනවා. ඉතින් මේ සංවරය එන්නේ ඥානතෝ පස්සතෝ. දැක දැක දැන දැන. ඉතින් මේ අපි මේ ඇති කරගත්ත මේ හඳුන්වා දීපු මේ පරිසරය යටතේදී අපි හිතුවොත් ආස්වාස් ප්‍රසවාසයට මූණට මූණ දාලා හිටියයි කියලා අපිට තේරෙන්න පටන් අරගනි හුඳුවට ආස්වාසයක් පාස ප්‍රසවාසයක් පාස හිත යොදාගෙන හිටියොත් එහෙම නැත්නම් අලුතෙන්ම භාවනා කරන කෙනෙක් වගේ හොඳ නැවුම් හිතකින් හොඳ සාදර භාවකෙන් හොඳ ධර්ම ගෞරවයකින් එන එන හුස්ම ගැන ආස්වාසයක් පාසා ප්‍රස්වාසයක් පාසා බලාන හිටියොත් ඒ යෝගාවචරයට තේරෙයි ආස්වාසේ මතුවලා සෑහෙන්න ගොරෝසු වුණාට පස්සේ තමයි අපිට ඒක නාසිකාග්‍රයට වැටෙන්නේ ඊට පස්සේ ප්‍රස්වාසයත් මතුවලා සෑහෙන්න ගොරෝසු වුණාට පස්සේ තමයි අපිට වැටෙන්නේ සමහරකට කොච්චර ගොරෝසු වුණත් වැටෙන්නේ නැහැ කියලා ප්‍රශ්නකුත් තියෙනවා. වැටෙන කෙනාට උනත් තේරෙයි ආස්වාද ප්‍රසවාස දෙක වැටෙන්න පටන් ගන්නකොට ඒක පටන් ගන්න බොහෝ වෙලා ගත වෙලා. මේක තමයි සර්වඥාන්සේ ප්‍රමාදය කියලා කියන්නේ. අපිට යම් විදිහට අප්‍රමාද වෙනවා වෙන්නයි කියලා කියන්නේ මොකද්ද? මේ බව දැනගෙන ඊගාව දවසේ නැත්නම් ඊගාව දාසන ඊගාව ආස්වාසේදී මේ දැකපු ආස්වාසයට චිත්තක්ෂණයට කලින් ආස්වාසය ඇති වෙන හැටි බලා ගන්න පුළුවන් නම් මේ ප්‍රස්වාසයේ මෙච්චර නාස්පුඩු පුරවාගෙන පුම්බාගෙන යනකම් ඉන්නේ නැතුව ඒක එතෙන්ද එන්න චිත්තක්ෂණයකට ඉස්සල්ලා කොහොමද ප්‍රස්වාසයේ තිබ්බේ කියලා බලන්න පුළුවන් නම් අපිට ආස්වාසයට නැඹුරු වෙලා බලන්න වෙනවා. ප්‍රශ්වාසයට නැඹුරු වෙලා බලන්න වෙනවා. ආශ්වාසය එනකොට එලඹ සිටි සිහිය තියාගන්න වෙනවා. ඒ වගේම දැක දැක දැන දැන ඉන්න වෙනවා. සූදානම් වෙලා යන්න වෙනවා එතෙන්ද. මේ පවතින ආස්වාසිය චිත්තක්ෂණයට කලින් නැත්නම් ආස්වාසිය මුල බලන්න ඕන. ඒකෙන් ප්‍රස්වාසිය මුල බලන්න ඕන. ඉතින් මේ විදිහට බලන්න බලන්න බලන්න අපි හිතුවොත් එහෙම හොඳ උපදේශක් පිරිසුදු කරන කමඨහනක් සුද්ධ කරගෙන යම් කිසි කෙනෙක් බලාගෙන ඉඳ පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට එතකොට වෙනදා දැක්ක ගොරෝසු ආස්වාසයත් පේනවා. ඒ ගොරෝසු භාවයට පත්වීම පවතින හැටි. නොදැනෙන තැනක ඉඳලා ගොරෝසු තත්ත්වයටපත් වෙන හැටි පිළිබඳව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැටහෙන්නේ ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වා යන මේ සමීකරණය. මේ වැඩපිළිවෙල පිළිබඳව හොඳ ඉවසිලිවන්ත අවධානයක් යොමු කරගෙන ඉන්නවා. එහෙම කරගෙන කරගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට සතිය අර ගොරෝසු ආස්වාසිතෙන් සතිය මදි වෙනවා අර සියුම් ආස්වාසෙ පේන්න පටන් ගන්නවා. ඒ වගේම ගොරෝසු ප්‍රස්වාසයේ දකින්න සතිය මදි වෙනවා. සියුම් ප්‍රස්වාසයේ නැත්නම් ප්‍රස්වාසයේ ඇති වෙන කලාව මුල දකින්න පටන් ගන්නවා. එතකොට මේ සමීප වෙන්න වෙනවා, උත්සන්න කරන්න වෙනවා, ආසන්න වෙන්න වෙනවා. තව තවත් සතිය සූක්ෂම කරන්න වෙනවා. ඊටාම සුසර කරන්න වෙනවා, සූක්ෂම කරන්න වෙනවා, සූක්ෂම කරන්න කරන්න කරන්න මේකේ කෙලෝරක් නැතුව හටගැන්ම දැක ගන්න පුළුවන් ශක්තියක් හටගැන්ම බලන්න පුළුවන් ශක්තියක් සූදානම් ශරීරයක් ඇති කෙනාට තියෙනවා. ඒ වගේම තමන්ගේම අත්දැකීම තමන්ම නැවත නැවත ආයෝජනය කරමින් යන්න පටන් අරගත්තොත් මේ ආස්වාසියේ ඉසල දැක්කේ මැද නම් දැන් මුලත් එක්ක මැද. ප්‍රස්වාසයේ ඉසල දැක්කේ මැද නම් දැන් මුලත් එක්ක මැද දැක ගැනීමේ කලාව පටන් අරගත්තොත් ඒ ආස්වාස ප්‍රස්වාස දෙක මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ ඒ මේ ආස්වාස් ප්‍රස්වාස දක් ගන්න හිත කියලා යාන්තමට වගේ තඩමාරු කරන අවස්ථාවල් විස්තර කරන්නේ සංග්‍රහ ගන්තොල නාම රූපද වශයෙන් දකින්න අවස්ථාව. මේ ආස්වාසේ මේ ප්‍රස්වාසය කියලා වෙන් කරලා දකිනවා. ආස්වාසය කියලා කියන්නේ වායෝ පොට්ටබ ධාතු නිසා සිදුවෙන දෙයක්. නමුත් ආස්වාසේ ප්‍රස්වාසය වෙන් කළ දැනගන්නේ වගේ රූපී ධර්මිකේ නෙවෙයි අරූපී ධර්මිකේ. දැන් මේ දෙක එකට වෙලයි තියෙන්නේ. ඒ නිසායි ආස්වාස ප්‍රස්වාසයක් පාස දෙක වෙනකොට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ දැනගන්නා බව නාම ධර්ම වශයෙන් උත් දැන ගැනීම ඇති කරන කුප්පණ ගතියට රූප ධර්ම වශයෙන් උත් කියලා හිතාගත්තයි කියලා හිතමු. නම් කරයි කියලා හිතමු. ඒක කියනවා නාම රූප වෙනකොට දැනගැනීමේ ඥානය කියලා. යම් කිසි කෙනෙක්ගේ නාම රූප ධර්මයේ එච්චර ගොරෝසුුනේ දෙයියෝම ආපු නිසාවක්වත් මගේ මනාපයක් නිසාවත් නෙවෙයි. මේක මේ හිමීටයි වැඩි වේගනාවේ. එහෙනම් මට බැරිද ඒක ඇති වේගනේ නැ හැටි බලන්න. පටන් ගන්න හැටි බලන්න. මුලත් එක්ක බලන්න කියලා බැලුවොත් මෙන්න මේ විදිහට සතිය උත්සන්නව පිහිටවීම එහෙම නැත්නම් සමාධිය වැඩි සමාධියකින් ආසන්නව බලන නිසා මුල දකින්න පටන් අරගත්තොත් අපි කියන විදිහට ප්‍රත්‍යත් සමග නාම රූප දකිනවා පච්ච පරිග්‍රහ ඥානය කියලා කියනවා. මෙන්න මේ වැඩේට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිද්ධියක් අපිට පේන්නේ මැද පිපමණයි. යෝනිසෝ මනසිකාරය ඇති එක්කනායක දැනගෙන මේක කවදාකවත් අහසෙන් පහළ වෙච්ච එකක්වත් දේව නිර්මාණයක්වත් නෙවෙයි. මේක නීගාව සැරේ වෙනකොට බැලුවොත් මීට වඩා පොඩ්ඩක් කලින් බලන්න පුළුවන්. නැවත නැවත එන අරමුණක් නම් ඒක නැවත නැවතත් බලන්න බලන්න එලඹ සිටි ගතිය වැඩි නම් ඒක හටගන්ම ඒකේ ජාතකයේ ඒකේ තිතිය ඒකේ ස්ථාවරය දැක ගන්න පුළුවන් ගතියක් තියෙනවා මේ විදියට එලඹිච්ච ගතිය නැත්තම් දැකපු දේ හොඳ නරක දිගේ දැකපු දේ රුචි අරුචිකම් දිගේ දැකපු දේ සාධාරණ සාධාරණ කම් දිගේ අපේ හිත ව්‍යවෘත වෙනවා ව්‍යවෘත වුණොත් අපි අරමුණෙන් හිත පැනලා හිතවිලි වලට වැටෙනවා දැන් කරන්නේ මොකද්ද මතුවෙන මතුවෙන අරමුණ ඒ මතුවෙන <clears throat> චිත්තක්ෂණය ගොරෝසු වෙන චිත්තක්ෂණ කණින් චිත්තක්ෂණය දැක ගැනීම සඳහා ආපසින් ආපසට ආපසින් ආපසට යන ගමන යන්න ගටන් ගන්නගත්තොත් මේක තමයි රැඩිකල් දැක්ම කියලා කියන්නේ. මේ තමයි විප්ලවීය දැක්ම කියලා කියන්නේ. මේකට තමයි යෝනිසමස්කාර කියලා කියන්නේ. එතකොට හොඳටම තේරෙයි මේ බලන කෙනාට මෙහෙම දර්ශනයක් මුළු සංසාරේ අපි කවදාවත් කළා නැහැ. අපි අත්තල මුත්තල කාලෙවත් කරලත් නැහැ. ඒ නිසායි අපි හැමදාම දකින දකින දෙකට වහල්ුනේ. දකින දකින දේ ගසාගෙන ගියේ. දැන් දකින දකින දේ ගසාගෙන නැහැ. ඒ දේ ඊගාසරේ මත වෙනකොට ඊටත් කලින් දකින්න. ඒ දේ ඊගාසරේ මත වෙනකොට ඊටත් කලින් දකින්නවා කියලා බැලුවොත් දකින දේ අන්තර්ගතේ දිහා නෙවෙයි බලන්නේ දකින දේ දැකීමේ යාන්ත්‍රණය දිහා පමණයි. මේක කරන්න පුළුවන් එකම සතා මනුෂ්‍යයා විතරයි. බලේකට මීයේ දිහා බලලා තපස් රකින්න බෑ. ඌට පුළුවන් එකම දේ අර මී ඇති ලේ පිට මස් පිට මරාගෙන කණ එක විතරයි. අපිටත් වෙන්නේ එන්නේ බලලෙක් මීයක් දකව බලෙක් වගේ දකින්න දේත් එක්කම පැනලා ඒකත් එක්ක පොරපන්න පටන් අරගත්තොත් අයුනිසමනසිකාට හිත වැටෙනවා. ඉතින් මේ විදිහට එනේන අරමුණත් එක්ක පොරබදන ගතිය සහ ඒ අරමුණට ගසාගෙන යන ගතියට බුදුහාමුදුරුවෝ කියනවා බලු දර්ශනය කියලා. එනේන දේ මුල බලන්න හදන ගතියට සිංහ දර්ශනය කියලා කියනවා. බුදුහාමුදුර සඳහන් කරන බල්ලෙකුට ගලකින්දමල ගැහුවොත් ඌ ඒ ගල දිගේ හරි පොල්ලෙල්ල හරි දාපු එක දිගේ එලවගෙන ගිහලා ඒක කන්න පටන් අරගන්නවා. හපන්න පටන් අරගන්නවා. ඒ සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා හිමීට ගල ආපු තැන බලනවා. දෙවෙනි තැන ගල ගහන්න තියන්නේ. බල්ලා කරන්නේ ගහපු ගල හප්පන එක තමයි. ඒ නිසා අයෝනිසෝමනසිකාරය කියන හැම කෙනාම මොන දෙයක් දැම්මත් ඒකත් එක්ක රණ්ඩු කර කර ඒකත් එක්ක ව්‍යවෘත වෙනවා කොහෙන් ආවද මොකද වෙන්නේ කියන එක දන්නේ ඒක නිසා අපිට හිතා ගන්න වෙනවා අපි ළඟ තියෙන දැනට ඕනේ බලු දර්ශනය තමයි එන ඕන දෙයක් එක්ක ඒ කොයි දේ ආවත් ඒකත් එක්ක රණ්ඩු කරනවා එක්ක ඒකට ප්‍රේම කරනවා ඒක මේ නැවත නැවත එන දෙයක්ද ඊගාසරේ එනකොට මේක පිළිබඳව අපේ දර්ශනය වෙනස් වෙන්න පුළුවන් ආකල්ප වෙනස් වෙන්න පුළුවන් කියලා කවදාකවත් කාටවත් අපිටවත් ඒතු කරලා දෙන්න බෑ මොකද ඒ තරම අපි తත්‍ර తත්‍රාබිනන්දනි ඒ ඒ දෙහි ඇලෙන්න පටන් අරගන්න එදී මනුෂයා කුපිත මිනිසෙක් බාටපත් වෙනවා ඒ මනුෂයා බාහිරින් නලවන මිනිසෙක් බාටපත් වෙනවා ඕනම කෙනෙකුට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් බාටපත් වෙනවා නමුත් ඒ එන දේ දිහා නොසැලෙන මනසකින් එහෙම නැත්නම් පූර්ව නිගමනවලින් තොරව ප්‍රතික්‍රියා නොකර කවදාකවත් දවසක් රාත්‍රියක් එක හිණින් එළිදෙන්නේ නැහැ. හීනට කෝටි ගාණක් පේනවා. අපි ඊගා වෙන හීනේ බලමු දැන්. ඊගා වෙන හීනේ බලමු කියලා ඒ එන එන දේ මේට කලින් එළඹ සිටීමෙන් බලන්න ලොකු ඉවසිල්ලක් අවශ්‍යයි ලොකු සතියක් අවශ්‍යයි මේකටම සමාධිය කියලා කියන. මෙන්න මේ වැඩ පිළිවෙලට මේ ආපස්සට අදින ගතිය වැඩ පිළිවෙලට තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. ඉතින් මේ යෝනිසෝමනසිකාරය දිහා උත්සාහ කරන කෙනාට ලෝකයා බලන්නේ බනින්නේ කිසි කැක්කමක් නැහැ හැඟීමක් නැහැ මොන දෙයක් වුණත් ගණන් ගන්නෑ මේ ගල්බමුණෙක් වගේ මැටි බුද්දෙක් වගේ ඔහෙ බලන් ඉන්නවා කියලා පයි. ලෝකයා බයින් එක පැත්තක දීච්චාය තමනුත් තමන්ට කරන්න ওই ටික තමයි. අපි හිතන්නේ අපිට කැක්කමක් තියෙනවනම් අපිට පුළුවන්කමක් තියෙනවනම් එන්නකොටම කඩාපනින් එක තමයි. එනකොටම වහා ප්‍රතික්‍රියා කරන එක තමයි. ඉතින් ඒක නිග්‍රහ කිරීම පිණිසයි සරුවචනාංශයේ ඔය බලු දර්ශනය පෙන්වලා කතා කරලා තියෙන්නේ. සිංහ දර්ශනය දකින්න නම් අපි ආස්වාසය කියන එක එක සැරයක් නෙවෙයි ඉන්නේ අනන්ත කෝටි වාරයක් එනවා. එන එන ආස්වාසයට මේ දැක්කට චිත්තක්ෂණයට කලින් බලාන බලාන බලාන යන්න නම් සතෝ අසසති සතෝ පසසති සතියුක්ත ආස්වාස් කරන සතියුක්ත ප්‍රසවාස කරන කරගෙන කරගෙන කරගෙන යනකොට මම දන්නවා මෙතන ඉන්න කට්ටියන් 60ක් 70කට වැඩි පිරිසක් දන්නවා එකම දෙයක් දිහා බොහෝ වෙලා බලාන ඉන්නකොට ඒකට අප්‍රියමනාප ගතිය එන්නේ එන්නේ වැඩි වෙනවා. අරමුණු මාරු කරන්න මාරු කරන්න දේවල් කරේ ප්‍රියමනාප ගතිය සිලිලාරේ කුප්පන ගතිය වැඩි වෙනවා. ඉතින් මේක හොඳම ලකුණක් තමයි යෝනිසෝමනසිකාරය ඇති වෙන බවට. මොකද අයෝනිසෝමනසිකාරය තණ්හා පෝනෝ භවිකා නන්දිරාගරහගත తත්‍ර తත්‍රාබිනන්දනී කියන තණ්හාව ජනනය කරනවා. වගුරුවනවා. එතකොට මේ වැඩේට යනවා අපි ඇදිලා දන්නේත් නැතුව. අයෝනිසෝමනසිකාරට යනකොට ඒ යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ වෙනත පහළ වෙන මේ තණ්හා සිනේහණය මෙලෙක්ක තියෙන ඇති වෙලා ගිහිල්ලා ඉතින් එපා කරන ගතියක් එනවා. තණ්හාව අනිපැත් වෙනවා. නිබ්බිදා වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිබ්බිදාව එනකොට ඒක යෝනිසෝමනසිකාරය කියලා තේරුම් ගන්න නම් ඒක පිළිබඳ අහලා වරුද්දක් දැකලා වරුද්දක් කරලා වරුද්දක් තියෙනවා. ඒ නිසා මේ අයෝනිසෝමනසිකාරය අනුව ඥාන එනේන අරමුණත් එක්ක හැප්පිලා එනේන අරමුණත් එක්ක කුපිත වෙලා ඒ අනුව කටයුතු කරන්න ගියොත් නොතිබිච්ච ආශ්‍රව ඇති වෙන්න පටන් අර ගන්නවා චීන ආශ්‍රව වැඩෙන්න පටන් ගන්නවා. එනේන අරමුණ વિશે යෝනිස්මනස්කාරය කරන්න පටන් ගත්තොත් ඒ කියන්නේ අරමුණ මතුවෙනවා තා සමගම එළඹ සිටි සිහියකින් ඒකේ මෙච්චරත් ගොරෝසු වෙන්නේ ඉස්සලම බලන්න ඕනේ කියලා බලන බලන හිටියොත් ඒ යෝගාවචරයේ හිතේ අරමුණෙන් ඇති වෙන්න පුළුවන් කුපිත ගති කාම කෝප ද්වේෂ පහළ වෙනව වෙනුවට ඊගාව චිත්තක්ෂණයේ තිබුණටත් වැඩිය සතියක් තිබුණටත් වැඩි උපේක්ෂාවක්. තිබුණටත් වැඩි යෝනිසමන කර පහළ වෙනකොට තියෙන තියෙන ආශ්‍රව ධර්ම ගෙවෙන්න තියෙන අවස්ථා වැඩි. ඒක නිසා භාවනා කරන යෝගාවචරයා අර මම අර කලින් කිව්ව නිදර්ශනේ මම නැවතත් අදලා ගන්නවා. මේ වගේ දෙයකට අවස්ථාව තිබුණත් බය නිසා ඉන්නේ නැති විශාල පිටසක් ඉන්නවා. කාලෙත් තියෙනවා ධනයක් තියෙනවා සමයක් තියෙනවා නමුත් අපිට ඉඳගෙන ඉන්න බෑ මට හිත එකලස් කරන්න බෑ ඒක නිසා භාවනා කරන්න බෑ කියන නිසා දැන් මේ ඉන්න පිරිසකේ තියෙන වෙනස මොකද්ද? ඒ පිරිසේම ගණන් නැතුව කරලා තියෙනවා. සෑහෙන්න තේරෙන්න පටන් ගන්න තියෙනවා මේ අරමුණකට හිත කීකරු කරන්න ගියාම හිත හරියට කලබල කරනවා කියන්නේ. හිත හරියට නන්නත්තා වෙනවා කියන එක. ඒ නිසා මේ ඒ නන්නත්තර වෙන බව දැකීම ඒ නන්නත්තර වෙනව දැනීමම තමයි භාවනාවේ පළමුවෙනි ප්‍රතිඵලය. මොකද මේක නොකර කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. නොකරන කට්ටිය හිතාන ඉන්නේ පුළුවන් වෙච්ච ලාක මම ගිහිල්ලා එකවරම එක පරියන්කේදීම සෝවන් වෙලා රහත් වෙලා ගෙදර එන්න හිතාන තමයි ඔය ඉන්නේ. නමුත් අපි එහෙම නෑ අපි දන්නවා මේක කරනකොට අමාරුයි. ඇත්තටම දැනගෙන ආවත් ඒකෙදි තියෙන වෙහෙස පේනවා. එතකොට ඒ භාවනා කරනකොට මේ එක තැනක ඉන්න බැරි අරමුණක් දිහා බලාන ඉන්න බැරි අපේ කෙලෙස් නිසාමයි පෘථක්තන ගතිය නිසාමයි අවින්සමනසිකාර නිසාමයි අපේ හිත විචිත්‍රත්වයට විවිධත්වයට සහ අරමුණු මාරු කිරීමටද කැමැත්ත නිසාමයි. ඉතින් ඒ නිසාමයි බුදුහාමුදුරුවෝ මේ එකම අරමුණක් ධ්‍යාන නැවත නැවත බලන්න කියලා මේ බලාන ඉන්නකොට ඇතිවෙන මේ නීරස ගතිය ඒකාකාරී ගතිය වෙනුවට ඒකට ලොකු ආධ්‍යාත්මික වටිනාකමක් දීලා ශ්‍රද්ධාවෙන් වටිනාකමක් දීලා කුසල් වලින් උසස්ම කුසලේ බව පෙන්ලා දීලා තියෙන්නේ මේක බුදුහාමුදුර කරන්න කියත් ඔච්චරම තමයි ඒ නිසා යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර දෙක දැනගන්න දැනගන්න අපට එකක් වෙයි. කවදාකවත් ඊට පස්සේ චෝදනා කරන එකක් නැහැ. කවදාකවත් ඊට පස්සේ අයිතිවාසිකම් ඊළඟට හටම් කරන එකක් නැහැ. මොකද අපි චෝදනා කරන්නේම අයෝනිසෝ මනසිකාරය පහල කරගන්නයි. හටම් කරන හරියක් කරන්නේ අයෝනිසෝ මනසිකාරය පහල කරගන්නයි. යෝනිසෝ මනසිකාරය පහළ වෙනකොට ඇතුළත තියෙන නිබ්බිදාවක්, නීරස ගතියක්, එපා කරන ගතියක්, කම්මැලි ගතියක්. ඒ නිසා කවදා හරි භාවනා කරනකොට මේ එකම අරමුණ නැවත නැවත බලන්න බලන්න අරමුණේ මුල සියුම් බව දකින්න දකින්න එපා වීමක් නීරස ගතියක් එනවා. මේක භාවනාවේ දියුණුවක් කියලා හිතාගන්න මොන්න තරම් විප්‍රියාසක් වෙන්න ඕනද කියලා බලන්න. කොච්චර බණ ඇහුවත් කොච්චර භාවනා කරත් ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට උන්වහන්සේ සඳහන් කරා මේ ආනාපානයේ අවස්ථා තුනක් තියෙනවා. ගුරුසු අවස්ථාව, සුකුම අවස්ථාව සහ සුකුමතර අවස්ථාව කියලා එකම අරමුණක් දිහා බලනකොට මේ සුකුම අවස්ථාවටපත් වෙනකොට නීරසකම නැමැති වැරදි අවබෝධය ගත්තොත් යෝගාවචරය දාලා ගහලා සලූක සාදාලා නැගිටලා යනවා. මට ආනාපානෙ නොපෙනී ගියා මම ආනාපාන මට සුදුසු නෑ මම වෙන ගුරුවරයෙක් ගාවට යනවා වෙන කර්මස්ථානයක් ගන්නවා වෙන භාවනා මධ්‍යස්ථානයක් හොයා ගන්නවා කියලා අර ආනාපානෙ තුනී වීම අවාසියට හිතා ගන්න. එහෙම නැත්නම් පෙරදිල්ලකට හිතා ගන්න. නමුත් යෝනිසෝ මනසිකාර ගැන අහලා තියෙනවා නම් හරියට ඒක කියව ගන්න දන්නවා නම් ඒ මිනිස්සයා හිතාගනි අනේ මේක ස්වභාවයක් කියලා. මම ඉස්ලාම නිල්ලබ ගිය වෙලාවේදී නිල්ලම් භාවනා කරන්න යනකොට ඇත්තටම ආනාපානයක්වත් එහෙම නැත්නම් මොන භාවනා ක්‍රමයක්වත් සීලයක්වත් මොනක්වත් මට තිබුණේ නැහැ. එතනේ කිසිම වග විභාගයක් නැතුව ඕනේ වෙලාවක යන්න පුළුවන්. ගිහිල්ලා සුමානයක් විතර ඉඳලා ඉන්න පුළුවන් ගැතිය නිසා ඒ අඳුර පිරිසක් නිසා මම ගියා. ඉතින් අනකොට හිටියේ සම්පූර්ණ ජර්මන් කණ්ඩායමක්. එදා පැවිදි වෙච්ච ජර්මන් ආවුරු කෙනෙක් තමයි කමටහන් දුන්නේ මම විතරමයි සිංහලයට හිටියේ. අනිත් එක මට ඒ වගේම අදහස් ප්‍රකාශ කරන පුළුවන් ශක්තිය තිබුණෙත් නැහැ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඒ හාමුදුරුවෝ කෙරුවේ එතන ඉන්න අනිත් ජර්මන් කට්ටිය කමටහන් සුද්ධ කරනවා. ඉතින් මම එදාට පැනලා පැත්ත කරලා නිකන් ඉන්නවා මේ කමටහන් සුද්ධ කරන දේ මොනවත් කියන්න මට පුළුවන් කමක් නැහැ. ඉතින් හැබැයි ඒ හාමුදුරුවෝත් මම පිටිපස්සේ එළෙව්වේ නැහැ. දවසක් මම අවුව තැප තැප ඉන්න වෙලාවේ එමීට ලඟ වුණා වයලා. අම්බෙලා කිව්වා අනේ යන්දිස්ලා කොඩින් මාත්‍යා කියලා ගියා. ලංකාවෙන් කවුරු හරි එනවනම් අනුග්‍රහ කරන්න කියලා. ওই මාත්‍යා විතරමයි ආවේ ඒ නිසා අපි බොහොම සතුටු වෙනවා. මේ මේකට භාවනා කරන්න එන එකට මොකද මේ ලංකාවේ අය ඉන්නේ ඒක හොඳ නෑ මේක ස්ථානේ ස්ථාවර වෙන නම් එන්න ඕනේ කියලා මම ඉතින් ආහු කියනක කරබන් හිටියා ඉන්නකොට මේ ඇවිල්ලා මොකද කරන්නේ කියලා එතකොට මගේ ඇඟ නිකන් හීන්දාඩිය දාගෙන ආවා. දැන් එන්න දෙන්නේ නැති වෙයි දන්නෙත් නෑ මේක කරන්න ගිහිල්ලා කියලා. මම කිව්වා මට එහෙම කියන්න භාවනා ක්‍රමයක්වත් ගුරුවරයෙක්වත් ක්‍රමයක්වත් නෑ නෑ නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔය හැමදාම එන්නේ ඒකේ ප්‍රශ්නයක් මම නිකන් යව්වේ. මොකද කරන්නේ කියලා. ඉතින් මම 17 කල්පනා කරුවා මොකද්ද කියන්නේ. ඊට පස්සේ මම කොහොම හුස්ම දිහා බලනවා. ආ බොහොම හොඳයි. යම් මේ ඒක තමයි ඉතින් ලොකුම භාවනාව කියලා දැන් ආය ආයෙත් මාව උසස් කරලා තිබ්බා. <sighs> කියලා කරබන ඉන්නකොට ආයෙ හුස්ම දිහා බලනවා මොකද වෙන්නේ කියලා. ඒකවල ඉතින් හරි හරියමාර දැන් අර ඉරිවට්ටන්න නැතුව කපනවා. ඉතින් ඊට පස්සේ මම කිව්වා මේ ටික වෙලාවක් ගියාම මොනවා වෙනවද දන්නේ නැහැ නින්දට වැටෙනවා කියලා. අම්මේ හරි වටිනවනේ කිව්වා. බොහොම හොඳයි. ඉතින් මම දැනගත්තා දැන් නම් බොරුව තමයි ගෙනියන්නේ කියලා මා වගේ කරන්න අද ඊට පස්සේ මම කිව්වා ඒක නිසා මම කාටවත් කියන්නෙත් නැහැ. භාවනා කළා ටික වෙලාවක් යනකොට මම කොහේ ඉන්නවද මොන ආනවද අරමුණක් මොනක්වත් මතක නැතිව. ඊට පස්සේ කිව්වා අපේ ඉන්න එක්කෙනෙකුටවත් එහෙම වෙන්නේ නැහැ. ඒකට දිහිත ඇවිස්සෙන එක වෙන්නේ මේක හරි වටිනවනේ. මේක තමයි භාවනා ජීවනෝ කියලා. ඉතින් මට මොන තාලෙන්වත් පිළිගන්න බෑ. මේ ජර්මන් කාර්යය බොරු කියනවාමයි කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ මම ඇහුවා ඇයි එහෙම කියන්නේ? ඊට පස්සේ ගානේ මේ භාවනාවට හිත නැමුණා නම් ඒ අරමුණ නොදෙනී අනේක නිදිමත ගතිය තමයි ස්වභාවිකය. මම මේක ඇත්තටම gediy පිටින් විසිකලා දැම්ම කවදාකවත් වෙන්න බෑ කියලා. ඒ කියන්නේ මේක හිතාගන්න බෑ. කොහොම හරි ඊට පස්සේ මම හිතන්නේ අවුරුදු 5කට විතර පස්සේ වගේ පැවිදි වෙලා ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේට ගිහිල්ලා භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ පොත ලියනකොට කිව්වා ඉස්සල්ලාම පේන්නේ ගොරෝසු ආස්වාස් ප්‍රස්වාසී ඊගාට වෙන්නේ සුකුම ආස්වාස් ප්‍රස්වාසී ඊගාට වෙන සුකුමතර අවස්ථාව අන්නේ සුකුම තත්ත්වයටපත් වෙනකොට දන්නේ නැති දෙනා බොහෝ දෙනා ඒක මන් දෝත්සහය කරන කාරණාවක් කරගන්න තමන්ගේ වැරද්දක් කියලා හිතනවා ඒ හිතවිලි නිසාම අරමුණෙන් හිත ගිලිනවා තේරෙන්නෙත් නැහැ තමන් පිළිබඳ අව탁සිරුවටපත් වෙලා නැවත කෙලස් ධාරාවක් මතුවලා නින්දට වැටෙනවා වැටෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්තම් සැක කරන්න ඉඩ තියෙනවා. සැක කෙරුවත් හිත ඇවිස්සෙන්න ඉඩ තියෙනවා. ඒකට හයියෙන් හුස්ම ගන්න පෙළඹෙනවා. නැති හුස්ම ගන්න පෙළඹෙනවා. මෙන්න මේ දෙකම අන්ත දෙකක්. අරමුණ නොදැනෙනවා කියලා සීතල වෙලා හිත වැටලා නිින්දට යෑම ඒකාන්තයක්. අරමුණ නැති වෙනවා කියලා සැක කරලා හිත විසෙනවා කියලා කියන හයියෙන් හුස්ම ගන්නවා කියන එක තවාන්තයක්. මෙන්න මේ දෙකින් මැදින් යන්න නම් එකම එක ක්‍රමයයි තියෙන්නේ. ලෑස්තිලා යන්නේ කියලා. ඔය තාලෙටම ලියන්නේ කිව්වා. ඒ ආනාපාන සති පොත ලියනකොට ආධුනිකයෝ හුඟ දෙනෙක් භාවනා කරන මේ කාරණාව දන්නේ නැති නිසා මෙතනදී අව탁සීට ලක් කරන තමන් පිළිබඳව අව පහත් තත්ත්වයකටපත් කරනවා. ඉච්ඡා බංගත්වයකටපත් වෙනවා. මේක හොඳට දැනගන්න ඕනේ. ඒකට හේතුව මොකද? බාහිර දෝන හිත කෙලස් දනවනවා. බාහිර හිත දෝන හිත විචිත්‍රයි. බාහිර දෝන හිත රංජනය කරනවා. රමණීය කරන ගතියක් තියෙනවා. ඇතුළට යන හිත විරංජන ගමනක් තියෙනවා. විචිත්‍ර භාවය නැති වෙනවා. ඒකාකාරී භාවයකට වැටෙනවා. ඉතින් මේක දන්නේ නැති නිසා අපි කරන්නේ අරමුණු මාරු කරනවා, ගුරුරු මාරු කරනවා, ස්ථාන මාරු කරනවා, Taman ගැන කියන්න පැකිලෙනවා. නමුත් මේ යන්නේ යෝනිසෝ මනසිකාරය දිහාවට කියන එක තීරුම් ගල්ලා දෙන එක. එහෙම නැත්නම් ඒක හරියට ඒ වෙලාවේදී වටහා ගන්න එක භාවනා කරනවා වගේම වැදගත්කමක් තියෙනවා. එහෙම නැත්නම් එක හැම දවසෙම එතෙන් ගිහිල්ලා වැටෙනවා. වැටෙනාම නැගිටින්නේ බොහෝම පශ්චාත්තාප වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ මේ යෝනිසෝමනසිකාරය කියන එක දන්නා වූ දක්නා වූ කෙනාට වඩන්න පුළුවන් දෙයක්. නොදන්නා නොදක්නා කෙනාට කරන්න බෑ. ඒ නිසා දත යුත්තේ මොකද්ද? දැකිය යුත්තේ මොකද්ද? මේ දේවල් බුදුහාමුදුරුවෝ කරලා පෙන්ලා දීලා තියෙනවා අහලා සූදානම් වෙලා ගිහිල්ලා එළඹ සිටියෝ බලාන හිටියොත් සියුම් භාවයටපත් වෙනකොට සතිය දෙගුණ කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා වෙනස නොදැක්ක අරමුණේ සියුම් පැත්තක් දැක් ගන්න හම්බ වෙනවා ඉතින් මේක තාම ලොකු ලොකු දියුණුවක් නෙවෙයි යෝනිසෝ මනසිකාරය පිළිබඳ පළවෙනි පාඩමක් ඊට පස්සේ වෙන්නේ මොකද්ද අරමුණේ සියුම් සියුම් සියුම් සියුම් තත්වලට පුළුවන් තරම් බස්සන්ඩ හරියට කඹේ කැවිදෙන මිනිස්සයා මැදට යන්න යන්න කඹේ හෙල්ලෙනවා දඟර තියෙද්දි හැලහැප්පිලි ගන්න නැතුව බැලන්ස් එක ගෙනියනවා වගේ. එහෙම නැත්නම් තනියේ දණ්ඩක යන මිනිස්සයා මැදට එන්න වගේ එන්නේ එන්නේ එන්නේ මේ සියුම් කරගෙන යන වැඩපිළිවෙල මුලින් මුලින් ඇති වෙන අර දෙගිඩියා හිත සහ නිදිමත හිත කපාගෙන යන්න ඕනේ. ඒ සඳහා බණ අහලම තියෙන්න ඕනේ. අපිට සද්ධාව කොච්චර තිබ්බත් මේ පිම්ම පණින්න බෑ. වීර්ය කොච්චර තිබ්බත් පණින්න බෑ. සතිය තිබුණත් වැරදි අර්ථකථනයක් දෙන තාක්කල් පණින්න බෑ. ඒ වගේම ඊට එහා ගැඹුරකට සමාධියකට යන්නත් බෑ. ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට පීනන පීනිලා. ඒ නිසා භාවනාවේදී පහළ වෙන එපා වීම, කම්මැලි වීම, නීරස ගතිය දක්ෂ යෝගාවචරයේ ලකුණක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක ඒ විදිහට කමඨහං සුද්ධ කරනට කියන්න පෙළඹෙන්නේ නැහැ 1000කට ලක්ෂයකට එක්කනේ. ඒ හැම කෙනා මූණ නරක කරන කනගාටුවෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ මොකද හේතුව මේ දැක දැන ගැනීමේ වටිනාකම දන්නෙත් නැහැ යෝනිසමංස්කාරයෙන් සමස්කාර දන්නෙත් නැහැ බාහිරවර්ති හිත වෙච්ච සහ අභ්‍යන්තරවර්ති වෙච්ච හිත වෙන් කරලා දැනගන්න දන්නේ. අභ්‍යන්තරවර්තනේ වෙනකොටම නීරසකම පහළ වෙන එක ස්වභාවයි. ඉතින් තණ්හාව නම් සංසාරයට බැඳින දේ මේ තණ්හාව අනිත් පැත්ත පහළ වෙනකොට අපි දැනගන්න ඕනේ මේ යන්නේ ගඟ දිගේ ඉහළට කියලා. ඉතින් මේ සඳහා මේ වගේ තැනකදී නොවැටි වැරදි පත්තර නොවැටි හරි මාර්ගයේ තේරුම් ගන්න නම් කොච්චරක්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය වැඩගත් වෙනවද කියන එක හිතා ගන්න ඕනේ. නැත්නම් කොච්චරක්නම් ඒ ආර්යයන් වහන්සේලා දැකලා ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා නැත්නම් බුදුහාමුදුරුවන්ගේ බණ අහලා පුරුදු කරලා තියාන හිටියොත්ද ඒත් එක සැරයක් කරලා බෑ. අනන්ත ප්‍රමාණ වාරයක් අහන්න ඕනේ. <clears throat> අනන්ත ප්‍රමාණ වාරයක් වරද්දන්න. වරද්ද වරද්ද කරගෙන යනකොට අන්තිම එක තමන්ගේම ධර්මයක් බාටපත් වෙනවා. නමුත් ඒ වෙනකම්ම ඒ සත්පුරුෂයන් ඇසුරු කරලා සත්පුරුෂයන්ගේ ධර්ම දැනගෙන සත්පුරුෂයන්ගේ ධර්මનો හැසිරලා තියෙනවා. ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා ආර්යයන් වහන්සේලාගේ බණ අහලා ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා තියෙන්න ඕනේ. ඇසුරු කරලා තිබ්බත් බාහිරේ හොඳ දැනුම තියෙනවා කියන හිතන එක්කනට හරි අමාරුයි මේ ගමන යන්න. මොකද ඒ කට්ටියගේ දැනුම බාහිරවර්ති. හිත කිචි කවන සුළුයි, රංජනය කරන සුළුයි, රමණය කරන සුළුයි. මේ ධර්මයේ එහෙම හිත කිචි කවන්නේ. එහෙම රංජනය කරන්නෙත් නෑ, රමණය කරන්නෙත් නෑ. ඒක නිසා මේ බාහිර ලෝකේ දක්ෂකම් තියෙන කෙනාට ධර්ම මේ දක්ෂකම නැත්තම් මේ පැත්තට එන්න අමාරුයි. එනිසා මේ බාහිර ලෝකේ දක්ෂකම පැත්තකට තියලා මේකේ තියෙන්නේ කඟදික ඉහළට යන ගමනක් Taman තුළම ඇතුළට යන ගමනක් කියලා තේරුම් අරගත්තොත් අපි ඇත්තටම අර යෝනිසුමනසිකාරය පිළිබඳ හොඳ අර්ථකථනයක් ඇති කරගන්න. ඒ විතරක් නෙමෙයි අපි මේ වැඩේට බහිඳගත් සතිය පිළිබඳව වුණත් අමුතු අමුතු අර්ථකථන තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ නිසා සතිය නම් නියම විදිහට කරගෙන යනකොට එකම අරමුණේ නැවත නැවත පිහිටන්න පිහිටන්න තමයි සතිය වැඩෙන්නේ. එහෙම සතිය වැඩෙනවා නම් එnde එnde එnde ඒ අරමුණ ඉස්සෙල්ලා දැක්කේ පමා වෙලා ගොරෝසු වෙලා දැන් අප්‍රමාදීව ඒ ගොරෝසුකමට එන්න චිත්තක්ෂණයට කලින් දකින්න තරම් සතිය මෙහෙවීමක් කරන්න එළඹ සිටීමක් කරන්න ඕන සූදානම් වීමක් කරන්න ඕන ඒ සූදානම් කරන්න කරන්න කරන්න අරමුණ එනවා තා සමගම අරමුණට හිත විහිදුවීම සත්‍යච්ච යකඩේ සත්‍යච්චලායි තලා ගන්න එක කම්මල්කාරයගේ වැඩක් වගේ අරමුණ එනකොටම කෙලස් අඩුයි. පහුවෙලා පහුවෙලා ගොරෝසු වෙන්න වෙන්න කෙලස් බච්ච වෙනවා. ඒකෝට සත්‍යයට පහ ගන්න බැරි වෙනවා. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ ඉස්සරහට යන්න පටන් අරගත්තොත් මේ යෝනිසමස්කාරය පිළිබඳව ඒ පරිචයක් අත්දැකීමක් තමයි ලැබෙන්න පටන් අරගන්නවා. ඉතින් මේක මොන විදියකින්වත් අංග සම්පූර්ණ විස්තරයක් පොතක ලියලා පෙන්වන්න බෑ. පහසුම ක්‍රමේ තමයි යම් ප්‍රමාණයක් තොරතුරු දීලා ඒ යෝගාවචරයාගේ අත්දැකීම මතු කරගෙන කතා කරලා මෙන්න මේ විදිහට මේක පිරිසුදු කරන්න මේ විදිහට පිරිසුදු කරන්න කියලා කමඨාන් සුද්ධ කිරීම ආදී කතා වලින් තමයි මේක පිළියම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ විස්තර දැන් අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා අපි ළඟ තිබුණෙම නැහැ. එහෙම භාවනා කරේ නැහැ. නමුත් දැන් අපි ඉපදිච්ච යුගයේ තියෙන වටිනාකම හැටියට අතනින් මෙතනින් අතපෙන්සි හොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා එකක් භාවනා කරන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් දෙයක් තමයි. ඒ භාවනා කරන තොරතුරු දක්ෂ යෝගා ගුරුවරයෙකුට කෙලින් කියන්න පුළුවන්. හරියට එහෙම විස්තර සහිතව කියා ගන්න බැරි වුණොත් එහෙම sannivedanaya සිද්ධ වෙන්නේ නැත්තම් ඉතින් මේ ගුරුවරයෙකුට නිසි උපදෙස් දී ගන්න පුළුවන් තත්ත්වෙ නැහැ. ඒක නිසා මම මේ දැකපු දේ හොඳය නරකය, හරිය, වැරදි කියලා යෝගාවචරයක් විනිශ්චය කරොත් අනිවාර්යයෙන්ම විනිශ්චය කරන වැරදි පැත්තට කියලා නම් කියයි. අනේ විනිශ්චයකින් තොරව දැකපු දේ දැකපු හැටි. විඳපු දේ විඳපු හැටියෙන් කියන්නේ ගෝවා කල් යනවා ඒක හරියට කියනකොට කියන්නේ හරියට පළවෙනි භාෂාව ඉගෙන ගන්න ළමයෙකුට ඇඟට නොදැනී කරන්න පුළුවන්. නමුත් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට වැඩි හිටියෙකුට හරි අමාරුයි. ගොඩාක් ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ බාහිරාවර්ති දේවල් ගැන කතා කරන්න අපිට ඕන තරම් සාහිත්‍ය තියෙනවා. අන්තරාවර්ති දෙයක්. ඇතුළට කාගෙන යන දෙයක් ගැන කතා කරන්න ගියාම අපි සම්පූර්ණ බබෙක් වගේ වැඩ කරන්නේ. ආධුනිකෙක් විදිහට වැඩ කරන්නේ. ඒ නිසා තමයි නිතරම නිහතමානීකමක් තියාගෙන දැක්කපු දේ ඇත්ත ඇති හැටියට කියන්න පටන් අරගත්තොත් මේ යෝනිසමංස්කාර ආනිසමංස්කාර පිළිබඳව දෙවන්නකට උදව් කරන්න පුළුවන්. ඒ වගේම එහෙම sannivedana කතා කරගත්ත ගමන් වැර ඒක මේ පට බේරගත්ත ගමන් අනිත් දවසේ පරියන්කේදී ක්‍රිජු බලපෑමක් තියෙනවා. පිම්මක් පනින්න පුළුවන්. එතකොට අරමුණ තවත් සියුම් කළ දැක ගන්න පුළුවන්. සියුම් කරන්න කරන්න කරන්න මුලට යන්න යන්න යන්න අරමුණේ නික්ලේශී තත්ත්ව දකින්න දකින්න දකින්න යෝගාවචරයට රසයක් වෙනවා. ඉස්සරහන් තිබුණ අරමුණේ අන්තර්ගතය පිළිබඳ රසය. දැන් එහෙම නෙවෙයි. ඒ අරමුණට මුලට මුලට යන්න යන්න ඇති වෙන රසයක්. ඒ අන්තර්ගතය පිළිබඳ රසය අයෝනිසෝමනසිකාරට බර වෙන්නේ. අරමුණේ මුලට යනකොට යනකොට එන රසය යෝනිසෝමනසිකාරට බල වෙන්නේ. ඒ නිසා අද ඇති කරගත්ත සතිය ඊගා පරියන්කට ගෙනියන්න ඕනේ. ඊගා පරියන්ක ඊගායකට ගෙනියන්න ඕනේ. ගෙනිලා ගෙනිලා ගෙනිලා මුලට මුලට අරගෙන අරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒක ආනාපාන වුණත් පිම්බිම හැකිලිම වුණත් කොයි අරමුණ වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයි එකේ හෝ මුලට ගතිය යෝනිසමනිකාට යන්න පටන් අරගත්තට පස්සේ බුදුහාමුදුරෝ යම් දවසක යම් ආකාරයට වජ්‍රාසනිය උඩ වාඩි වෙලා මේක වෙන්නේ නැති හරි මාර්ගය කියලා තේරුම් ගත්තද ඒහා සමානම උනන්දුවක් ඒහා සමානම උත්සුක කරන ගතියක් ඕනම යෝගාවචරයට පහළ වෙනවා අරමුණේ මුලට යන අරගෙන යන එක තමයි හරි කියලා තේරුම් ගත්ත දවසේ ඒ මොකද මේ ආනාපානීය ආස්වාසය මත වෙනකොට පේන ගොරෝසු වෙලා අපි පමයි. ඒක ගොරෝසු වෙන්න ඉස්සලා දකින්න එක අප්‍රමාදයි යෝනිසෝ මනසකාරයි කියලා මේ මූල ධර්මයේ තේරුම් ගත්ත එක්කනට හරි ලේසි තේරුම් ගන්න මට කේන්ති ගියයි කියලා මං කේන්තිය දකින්නේ සෑහෙන දුර ගියාට පස්සේ. එතකොට අපි අදින් කාය වචන දෙක වැරදිලා ඉවරයි. අපිට ඒ වගේ මෙයාමකට ආසාව උණයි කියලා අපි දකින්නේ ආසාව උන්කෝක් වෙලා ගියාට පස්සේ. එතකොට අපි ඒකට අහු වෙලා ඉවරයි. අපිට සද්දයක් ඇහුණයි කියලා කියන්නේ ඒ සද්දේ සෑහෙන ගොරෝසු වුණාට පස්සේ. හිතවිල්ලක් ආවයි කියලා කියන්නේ හිතවිල්ල සෑහෙන්න හැප්පෙනුණාට පස්සේ. වේදනාවක් ආවයි කියලා කියන්නේ වේදනාව සෑහෙන දුරදිග ගියාට පස්සේ. ඒකට තමයි ප්‍රමාදී කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිබඳව මතුවෙන මතුවෙන වේදනාව, මතුවෙන මතුවෙන සද්දේ, මතුවෙන මතුවෙන හිතවිල්ල මුලට අදින්න පටන් අරගත්තොත් අර ආනාපාණයෙන් ගත්ත හැඟීමමයි ඉදිරියට යන්නේ. නිසා පළවෙනි අභ්‍යාසය හරිම අමාරුයි. මුගක් කල් ගන්නවා. නමුත් ඒක ගත්තට පස්සේ අපි නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලදී කඩන්නේ නැතුව පොරෙන් කපන කන්තියාන හිටපු මෝඩකම තමයි ප්‍රමාදී කියන්නේ. එහෙම වුණත් මේක නැවත නැවත මතුවෙන දෙයක් නම් චිත්තක්ෂණක් පාස මුලට අදින ගත්තට පස්සේ ඒ පොරෙන් කපනවට වැඩිය නියපොත්තෙන් කඩන්න හැම කෙලෙසකටම අවස්ථාවක් දීලයි මේක පොළවෙන් පොරෙන් කපන මට්ටමට වැඩිලා තියෙන්නේ වැඩිවීමට හේතුව අපේ ප්‍රමාදයේ බවත් බුදුහාමුදුර අපිට දීපු උත්තරේ අප්‍රමාදයේ බවත්. ඒ අප්‍රමාදේ ක්‍රියාත්මක කරන මේ සත්‍යමත් වෙන්නේ කියලා දැනගෙන කටයුතු කරනකොට මේ වගේ තාමත්ම ප්‍රසස්ස තත්ත්වයක් අටතදී අපි මේ ආන්ත්‍රණේ තේරුම් අරගෙන ශක්මණේදී ටිකක් ගුරුතු තත්ත්වයට තියාගෙන එදිනදා තත්ත්වයට තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මේ භාවනා වැඩමුළුවෙන් පස්සේ ගෙදර ගියාට පස්සේ කරන්න යමක් ඉතුරු වෙන්නේ. ඒක නිසා මේක අර සුතමේ පැත්තත් අවශ්‍යයි, චින්තාමේ පැත්තත් අවශ්‍යයි. වැදගත්ම දේ නම් භාවනාව තමයි. ඉතින් මේ භාවනාවට අදාළ තොරතුරු ටික කියන්න ඕන නිසා මම මේ සබ්බාසෝ සූත්‍රයේ ඉස්සරහ තියෙන කොටස් වගේකුත් ඇදලා අරගෙනයි කතා කරන්නේ. ඒ සබ්බාසෝ සූත්‍රයේදී සරුවචනාංශේ ඉස්සල්ලාම් පෙන්වන්නේ අන්ධ බාල පෘථග්ජනයාගේ වැඩපිළිවෙල. නමුත් මේ මම කතා කරපු හරිය ඒ ශික්ෂාවට බැසගත් කෙනෙකුගෙත් ශික්ෂාවට බහැලා સમાપ્ત වෙච්ච කෙනෙකුගෙත් නිදර්ශන අරගෙනයි කතා කරේ. මොකද හේතුව අපිට බොහොම සුළු දවසකින් දෙකකින් ඔය දේශනා තුන හතරකින් මේක ඉවර කරන්න තියෙන නිසා නමුත් මම වාසියට තියා ගන්නවා මෙතන ඉන්න බොහෝ දෙනෙක් භාවනා කරලා පුරුදු අය නිසා මම හිතනවා මම ඉක්මනට ඕනට වැඩි ඉක්මනට මේක සංකීර්ණ කරා නෙවෙයි. ඒ නිසා මේ තොරතුරු මම නැවත නැවත මතු කරගනිමින් ඉස්සරහා දේශනාවලදී ඒ පෘථග්ජනය කොහොමද වැඩ කරන්නේ? සීක පුද්ගලයා වැඩ කරන්නේ කොහොමද කියනක සූත්‍රය කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් මේ ප්‍රදේශයේ අද මේ භාවනා සිංහලෙන් උපදේශ නොදීපු නිසා උපදේශයක් වුත් වේවා. ඒ වගේම දැන් දන්න කෙනෙක් ඉන්නවනම් අහලක් පුරුදු කෙනෙක් ඉන්නවනම් මේ තොරතුරු ආනපාන විතරක් නෙවෙයි සෑම මානසික සංසිද්ධියකටම අදාළ බව තේරුම් ගැනීමෙන් ඒ කරගෙන යන වැඩ පිළිවෙලට ශක්තියක් ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නියමිත ධර්ම දේශනාව මම නතර කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් ඔරලෝසුවේ වෙලාව සටහන් වෙලා තියෙන 3:10ට අපි 3 ඉඳලා 4 වෙනකන් සක්මන් භාවනාවක් කාලසටහන සැලසුම් වෙලා තිනවා. ඒ නිසා 4 ඉඳලා 5 වෙනකන් නැවත පරියන්කයක් ඊට පස්සේ මේ 8:30ට නැවත අපි එකතු වෙනවා මේ පරියන්කයක් සඳහා ඊට පස්සේ සක්මණෙන් පස්සේ 8ට නැවත ප්‍රශ්න සාකච්ඡා නැත්නම් ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙලට එකතු වෙනවා ඒ නිසා මේ කියපු දේවල් පිළිබඳව කිය යුතු කළ යුතු යමක් තියෙනවා නම් අපිට ඒ වෙලාව ඉදිරිපත් කරන්න පුළුවන් ඉතින් අපි මේ කාලසටහන ක්‍රියාත්මක කරලා මට පේන විදිහට ගොඩක් මේ ඉඳගෙන ඉඳ දාලා තියෙන වෙලාවට වැඩිය හුඟක් සක්මන් භාවනා වැඩි කරලා තියෙන එක වැරද්දක් නෑ. අවශ්‍ය නම් අපිට කරගෙන යන්න පුළුවන්. මේ සමබර කරගෙන අපි සාකච්ඡා වේලාවේදී ධර්ම සාකච්ඡා වේලාවේදී සාකච්ඡා කරලා බලමු. ඒ කාලසටහන පිළිබඳව කරන්න තියෙන මේ වෙනස් කිරීම කරන්න තියෙනවා. නමුත් දැනට කරගෙන යන්න ඒක ඇති බාධාවක් නෑ. ඒ නිසා අපි මෙතන ඉඳලා විනාඩි 50ක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා හතරට එකතු වෙනවා. අපි නැවත පාදීම් සඳහා අපි මෙතනින් එhmenan අපේ ධර්ම දේශනා සතිವಾರේ સમાપ્ત කරනවා ශිරජනාතම තෙරුවන් සරණයි